තෙරුවන් සරණයි අද දවසේදීත් සතියේ බ්‍රහස්පතින්දා දිනයන්නේ කරන්නා වූ සජීවී ධර්ම සාකච්ඡාවට ලෝකයේ විවිධ රටවල සිට සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිතුරු මිතුරියන් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදිම බ්‍රහස්පතින්දා දිනයන්හි අපත් සමග එකතු වෙන එහෙම නැත්නම් අපිට ධර්මය කියා දෙන්නා වූ අපේ කල්යාණ මිත්‍ර බන්තේ ජිනා ලංකාරයන් අද දවසේදීත් මේ දම්සභා මණ්ඩපයට එකතු සිටිනවා. නවසීලන්තයේ වෙලින්ටන් නුවර වැඩ වාසය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වස් කාලයේ අපිට උන්වහන්සේගේ වටිනා කාලය භාවනාවන් වලට යොමු කරන්න තියෙන වටිනා කාලය අපි වෙනුවෙන් යොමු කරලා අද දවසේදී මේ එකතු එකතු වෙලා අපිට ධර්ම දේශනා කිරීම අපි තාමත්ම අගය කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හැමදෙනා වෙනුවෙන්ම මම නමස්කාර කර ගෞරවයෙන් ආර්ධනා කර සිටිනවා අද දවසේදී මේ වැඩසටහන ආරම්භ කරන ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් තිබී විසිතුරු දේහ සම්පත්තියක් ශරීර සම්පත්තියක් පිහිටියා වූ දරන්නා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට 80ක් අනු ව්‍යංජන ලක්ෂණයන්ගෙන් සමන්නාගත වූ 108ක් මංගල ලක්ෂණ ධර්මයන්ගෙන් සමන්නාගත වූ රූපකා සම්පත්තියක් ඇති සාත්‍යනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ රූපකාය සම්පත්තියටම සරිලන සීල සම්පත්තියක් දරන්නා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට සීලයෙන් පදනම් වූ අනන්ත අපරිමාණ ඥාන සම්පත්තියට පාදක වූ සමාධි ගුණයක් කරන්නා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අභිඥා ඥාන ධර්මයන්ගෙන් පිරුණා වූ ඒ වගේම විපස්සනා ඥාන ධර්මයන්ගෙන් පිරුණා වූ අතීතේ අනාගතේ වර්තමානයේ කියනා වූ කාලත්‍රයට සම්බන්ධ සියලුම ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්නා වූ අවබෝධ කරගන්නා වූ දේශනා කරන්නට හැකි ශක්තියක් ඇත්තා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම ශ්‍රේතින් වැඳ නමස්කාර මාගේ නමස්කාරයේ වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහල් වදාලා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්ම ස්කන්ධයට මම ශිරසින් වැඳ නමස්කාර කරනවා මගේ නමස්කාරයේ වේවා. ඒ උතුම් ධර්මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට අත්විරි වදාලා වූ අෂ්ටාර්ය පුජ්‍ය මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර සමාගයේ නමස්කාරයේ වේවා බුද්ධ රත්නේ ආනුභාව බලෙන් ධම්ම රත්නේ ආනුභාව බලෙන් සංඝ රත්නේ ආනුභාව බලෙන් වන්දනා කර චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලෙන් අද මේ පින්වත් සෑම දිනාටම අපි මේ දහම් වැඩසටහන තුළින් කියලා දෙන්නා වූ සියලුම ධර්ම කරුණු ඉතාමත් මොහොතින් වටහා ගන්නට අවබෝධ කර ගන්න සෑමදෙනා සෑමදෙනාට නුවණ පහළ වේවා සිහිය වේවා ඒ වගේම සිහියෙන් නුවණින් යෝනිසෝ මනස්කාරයෙන් එක එක වචනයක් පාසා ධර්ම කාරණයක් කාරණයක් පාසා හොඳින් වටහාගෙන හොඳින් අවබෝධ කරගෙන ඒ වටාගෙන හැම දිනාටම මා වෙනින් සැනසෙන්න ලැබේවා පින් ප්‍රාර්ථනා ශාමිනී මහත්මිය ගෞරවයෙන් මයික් මියුට් කරනවද? කතා කරන්නේ ප ဋ ාණ ධර්ම කරුණු ටිකක්. එතකොට ගිය සතියේ අපි කතා කළා කර්ම ප්‍රත්‍ය පිළිබඳව. කම්ම පත්‍ය දැන් සූවිසි ප්‍රත්‍ය ධර්මයන් කතා කරගෙන යනකොට එක තැනකදී අපිට හමු වෙනවා කම්ම ප්‍රත්‍යේ ඒ කියන්නේ කර්මය ප්‍රත්‍ය වෙන ආකාරය. කර්මය ප්‍රත්‍ය වෙන ආකාරය. ඒ කර්මය කර්මය තවත් ධර්ම වලට ප්‍රත්‍ය වෙන කාරණය අපි හොඳට මේකෙදි තේරුම් ගන්න ආකාර දෙකකට තියෙනවා. මේ ඒ තමයි කර්මය කියන ධර්මය තවත් ධර්ම වලට යම්කිසි රුකුලක් යම්කිසි උපකාරක භාවයක් යම්කිසි උදව්වක් බලපෑමක් කරනකොට ඒ බලපෑම ඒ උපකාරක ස්වභාවය උපකාර වීමේ ගතිය ආකාර දෙකකට වෙනවා. අපි මේතනදී කරුත් කීපයක් බොහොම පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි ඒ ආකාර කීප මොකද එකක් තමයි සහජ වශයෙන් මගේ ප්‍රත්‍ය වෙනවා. සහජාත භාවයෙන් කර්මයේ ප්‍රත්‍ය වෙනවා තවත් ධර්ම වලට. කතාව අපි ගිය සතියේ මතක් කළා. අද මේ පින්වුතුන්ට කියලා දෙන්නේ මේ නානා ක්ෂණික කර්මපත්‍ය කියන එකයි. මේ කර්මපත්‍ය කම්මපත්‍ය කියන එක ආකාර දෙකක් තියෙනවා. ඒකේ දැන් අද කියන්නේ නානා ක්ෂණික කර්මපත්‍ය කියන එකයි. මේක අහගෙන ඉන්න මේ පින්වතුන්ට ධර්මය කියවලා තිබුණා හෝ වේවා ආධුනික වශයෙන් ඉන්න අය හෝ වේවා මධ්‍යම ප්‍රමාණයේ ධර්ම ඥානයක් දැනුමක් තියෙන අය හෝ වේවා මේක පරිස්සම් ඇතුව සිහියෙන් නුවණින් මේ කරුණ ටික තේක් ගන්න. දැන් මේ මේ සමහර පින්වතුන් මයික් මියුට් කරලා නැහැ. ඒක නිසා මම හිතන්නේ සද්ද එනවා මෙහෙට. පොඩ්ඩක් ඒක අපේ මහත්යලා හොඳයි. මේ කර්මය කියලා සලකන්නේ කුමක්ද? අපි දැනගත යුතු කර්ම කර්ම කීපයක් තියෙනවා. කර්මය හැටියට සලකන්නේ කුමක්? ඒ කර්මය කියන ධර්මය අපි තෝරාගන්නේ මොන දහම් කොටසින්ද? ඊළඟට නානා කර්මේ නානා ක්ෂණීක කියන්නේ මොකද්ද? අපි මේ කරුණ ටික අපි ඉස්සලා තේරුම් ගනිමු ප්‍රත්‍ය කතාවට යන්න කලින් එතකොට මේකෙන් යම්කිසි පැහැදීමක් පැහැදිලියාවක් ආපු ඇති වේවි. මේ කරුණ ටිකෙන් අපි ඉස්සර වෙලාම තේරුම් ගනිමු නානා ක්ෂණීක කියන්නේ මොකක්ද කියලා. නානා ක්ෂණීක කියලා කියන්නේ නොඑක් අවස්ථාවක් අවස්ථාවල කියන එකයි. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම වෙන වෙන අවස්ථාවල. නානා කියන්නේ නම් මේ නොයි කියන එක තමයි. හැබැයි මේකට අපිට තීරින්ට අපි කියනවා නානාවිද කියලා. මේක ආකාර දැන් මේකේ තේරුම් ගන්න නම් අපිට ගැළපෙන්නේ මේක දාගන්න ඕනේ නානා කියලා කියන්නේ වෙන වෙන අවස්ථාවකදී වෙනත් වෙනත් අවස්ථාවලදී. ඒක තේරෙන්නේ එක විලාවක කර්මයක් සිද්ධ කරනවා එක වෙලාවක ඒ කර්මයේ විපාකමත් වෙනවා බලන්න එක වෙලාවක කර්මයේ සිද්ධ වෙනවා එක වෙලාවක ඒකේ විපාකය මත එතකොට කර්මයේ සිද්ධ වෙන වෙලාවයි විපාක මතුවෙන වෙලාවයි කියලා කියන්නේ එකම වෙලාවක සිද්ධ වෙන්නේ අවස්ථා දෙකක්. කර්මය කරන වෙලාවට එතන විපාක පහ හිටින්නේ විපාකයක් විඳින වෙලාවට කර්මිනේ හැදෙන්නේ නැහැ. ඔන්න ඔය ඔය කාරණය අපි තේරුම් ඒක නිසා තමයි නානා ෂණික කියන්නේ වෙන වෙන අවස්ථාවල. කර්මය හැදෙන වෙලාවේ විපාක නැහැ. විපාකය විඳින වෙලාවේ කර්ම. ඒක නිසා මේ කර්මයක් සකස් වෙනකොට සකස් වෙච්ච එකේ බලපෑම කර්මයේ සකස් වුණාම කර්මයේ සකස් වෙච්ච එකේ බලපෑම කර්මය සකස් වෙලා ඒකේ තිබෙනා විපාක උත්පාදනයේ පස්සේ වෙලාවකට පුදුම විදිහට බලපාන. පස්සේ වෙලාවකට බලපාන. දැන් මේ අපි කෑමක් ගත්තම අපේ සමාජයේ තිබෙනවා ඔය කෑම අපත්‍ය වෙයි. කියන්නේ ඔය කෑම කෑවම මේ අපත්‍ය වෙනවයි කියලා කියන්නේ ඕක ප්‍රත්‍ය වෙන්නේ ලෙඩ හැදී කියලා කියනවනේ එතකොට ලෙඩ හැදෙයි කියලා. එතකොට ඒ වෙලාවෙම නෙවෙයි ඔය ඔක මේ ලෙඩ හැදෙන්නේ කෑම කන වෙලාවෙ නේ. පස්සේ වෙලාවක තමයි ඔක සිද්ධ වෙන්නේ. බුද්ධිකා බුද්ධිකාලුව මයික් එක මියුට් කරගන්න. සමායන සයනවාසේ මෙතන කිව්වේ දැන් මේ විපාක වෙන කතාවනේ කියන්නේ දැන් ආහාරයක් ගත්තම අපි අපත්‍ය වෙයි කියලා කිව්වම ඒ වෙලාවේ නෙමෙයි අපත්‍ය වෙන එක පස්සට බලපානවා. එතකොට ආහාරය ගන්න වෙලාව විනායි ඒක ලෙඩේ හදන වෙලාව වෙනයි. කර්මයක් සිද්ධ කරන වෙලාව වෙනයි ඒකේ විපාකේ මතු කරන වෙලාව වෙනයි. ඒක නිසා තමයි මේ කියන්නේ වෙන වෙන අවස්ථාවකදී එක අවස්ථාවක හැදිච්ච දෙයක් තවත් අවස්ථාවක සිද්ධ වෙන දෙයකට බලපෑමක් කරන්නේ ගැම්මක් ඇති කරන්නේ සහ එතන සිද්ධ වෙන එකට උපකාරක භාවයක් දක්වන්නේ කොහොමද කියන එකයි මේ කතාවේ කියන්නේ. දැන් ඕකට උපමාවකුත් ඔය ධර්මයේ දක්වලා තිබෙනවා. ඒකත් අපි පස්සේ හිතමු. දැන් ඔන්න මම මේ කිව්වේ නානාක්ෂණීක කියන මේ පුංචි වචනය අපි මේ වෙලාවට තේරුම් ගත යුත්තේ කොහොමද කියන එක පිළිබඳව. දැන් අපි යන් මේ කර්ම කියන ධර්මය හොයාගෙන කර්ම කියන ධර්මය හොයාගන්න ඕනෑ වෙන්නේ ධර්ම මණ්ඩලෙයි. ධර්ම මණ්ඩලයක්. ධර්ම සමූහයක්. ඒ ධර්ම සමූහ තමයි චිත්තය කියන ධර්මය, චෛතසික ධර්මය කියන ටික දැන් සිත් තියෙනවා 89 ආකාරයකට මධ්‍යම ප්‍රමාණයෙන් දක්වලා චෛතසික ධර්ම 52ක් තිබෙනවා. රූප ධර්මත් තිබෙනවා. ඊට වඩා ආත්පසීම වෙනස් වෙච්ච ಗುಣ ස්වභාවය ඊටත් වඩා වෙනස් වෙච්ච ස්වභාවයකින් තමයි නිර්වාණ ධාතුව පවතින්නේ. එතකොට මේ මේ සිත් කියන ධර්ම වලින් සිචිත්ත චෛතසික රූප නිර්වාණ කියන ධර්ම මණ්ඩලයේ ධර්ම සමූහය එකින් එකට එකින් එකට වෙනස්. සිත නෙවෙයි චෛතසික, චෛතසික නෙවෙයි රූප, රූප නෙවෙයි නිර්වාණය. ඊළඟට සිත, චෛතසික, රූප කියන ගොඩෙන් සම්පූර්ණ වෙනස් ආකාරක ආකාරයක පිහිටා තිබෙන ಗುಣ ස්වභාවයක් ධර්ම ස්වභාවයක් තමයි ධාතු ස්වභාවයක් තමයි නිර්වාණ ධාතු. රූපයට වඩා වෙනස් චෛතසික චෛතසික වලට වඩා වෙනස් සිත. මේ ධර්ම මණ්ඩලය තුල එක එක හැඩ තියෙන එක එක ලක්ෂණ ආකාර ගුණ විශේෂ ක්‍රියා වලින් යුක්ත වෙච්ච මේ ධර්ම සමූහයේ එක තැනක තියෙනවා චෛතසික ධර්ම යටතේ කියවෙන්න වූ මේ පුදුම විදිහේ බල ශක්තියක් ඒ වගේම පුදුම කෙරුවාවක් තිබෙන පුදුම ක්‍රියාශීලී ස්වභාවයක් හැකියා භාවයක් තිබෙන්නා වූ ධර්මයක් ඒක හඳුන්වනවා චේතනාව. ඒක හඳුන්වනවා චේතනාව කියලා. ඒ චේතනාව මේ හැම හිතකම පහළ වෙන්නා වූ චෛතසික ධර්ම ගණේටයි ගැනෙන්නේ. හැම හිතකම පහළ වෙනවා. ਸਰෝචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ ਸਰෝචිත්ත සාධාරණ චෛතසිකයේ ඒ චේතනාව තනියෙන් පහළ වෙන්නේ නැහැ. ඒ ඡය ਸਰවචිත්ත සාධාරණ චෛතසික මණ්ඩලයේ ඉන්නා වූ අනිත් 6 දෙනත් එක්ක තවත් ධර්ම මේ චෛතසික ධර්ම රාශියක එක්කාසුවක් එක් තමයි මේ චෛතසිකය එහෙම නැත්නම් මේ චේතනාව කියන චෛතසිකය වැඩ කරන්නේ. මේ චේත මේ චේතනා චෛතසිකය තමයි කර්මය හැටියට සලකන්නේ මේ චේතනා චෛතසිකය රංචුවක් හැටියට වෙනත් ක්‍රියා ස්වરૂප තිබෙන වෙනත් ලක්ෂණ ස්වභාවයන් තිබෙනා වූ මේ චෛතසික ධර්ම සිත් ධර්මත් එක්ක පහළ වුණාම මෙයාට එහෙම නැත්නම් මේ චේතනාවට 아무තු හැකියාවක් තිබෙනවා අනිත් ධර්ම ටික ඒ අරමුණකට අනුව මෙහෙයවීමේ ඒ වාගේම යොමු කිරීමේ මහා අමුතු ගති අමුතු බලය අමුතු හැකියාවක් ඕකෙ තිබෙනවා ඒක නිසා දැන් අපි ඔකට උපමාවක් තියෙනවා මෙහෙම ඒ තමයි දැන් මේ යම්කිසි ආයතනයක යම්කිසි ආයතනයක මැනේජර් කෙනෙක්. ඒ කියන්නේ ඒකේ පාලකයෙක් කලමනාකාරීත්වය කියන්නේ ක්‍රියා කරවන්න. ඒ කලමනාකාරී වරයාගේ අධීක්ෂණය මෙහෙවීම යටතේ වෙනත් වෙනත් සේවකයෝ ගොඩක් ඉන්නවා. ඊ අය තමන්ට අවශ්‍ය තමන්ට નિયમિત සේවාව નિયમિત ක්‍රියාව සිද්ධ කරනවා අර කලවනාකාර තුමාගේ අධීක්ෂණේ යොමු කිරීම යටතේ. හැබැයි ඒ කලවනාකාර තුමාට බෑ අර මිනිස්සු කරන්නා වූ එක එක වැඩ කරන්නට. ඒ කලමනාකාරීත්වයේ ක්‍රියාව වැඩේ වෙනස් එකක්. එතකොට එයා අනිත් අය යොමු කරනවා මෙහෙව. එතකොට කර්මනාකාරීත්වය නැතුව අනිත් අයට ඒ Tamanට අදාළ වැඩේ කරන්න බෑ Tamanට හැකියාව තිබුණා. ඔන්න ඔය වගේ මහා පරිසරයක් තමයි මේ චිත්ත ධර්ම රංචුවක ක්‍රියාත්මක වෙනකොට පිහිටන්නේ. එතකොට මේ මේ කියන්නා වූ මේ චේතනාව ওই විදිහට යම්කිසි දැලීමේ ක්‍රියාවකට හෝ දැක්ීමේ ඇසීමේ සුවඳ විඳීමේ රස විඳීමේ ඒ වගේම ස්පර්ශේ දැනීමේ හෝ එහෙම නැත්නම් හිතීමේ හෝ වෙනත් වෙනත් ක්‍රියාවක් සිද්ධ කිරීමේ හෝ වේවා අවස්ථාවකදී මේ චේතනාව අනිත් අයත් රංචු ගස්සගෙන අනිත් අයත් හේවාගෙන අනිත් අයත් එක්කාසු කරගෙන මහා අමුතු විදිහේ ක්‍රියාධර්මයක් සිද්ධ කරනවා. අමුතු ක්‍රියාධර්මයක් සිද්ධ කරනවා. මෙතනදී කර්ම සකස් වීමක් අමුතු ඒ රංචුවත් එක්ක අනිත් චෛතසික ධර්ම පොකුරත් එක්ක අනිත් ඒ Taman ඉන්න හිතත් එක්ක එකතු වෙලා යමක් සිද්ධ කරාම ඒ කියන්නේ ක්‍රියා ගුණයක් සිද්ධ කරා. ක්‍රියාවක් කරාම ඒ කරන ක්‍රියාවට අනික් ක්‍රියාවල් වගේ නෙවෙයි ඒ කරන ක්‍රියාවට මේ අමුතු විදිහේ බල හැකියාවක් තියෙන මේ බලයක් එකතු වෙලා මැරි යනවා. බලයක් එකතු වෙලා මැරී යනවා. ඔන්න එක අවස්ථාවක් ඒ. දැන් මේක අවස්ථා මේක සිද්ධ වෙනවා අවස්ථා කීපයක මේ නොඑක් අවස්ථා එහෙම නැත්නම් වෙන වෙන අවස්ථාවලදී සිද්ධ වෙන මේ චේතනාව පහළ වෙන සිත් ASCII මේ චේතනාව ක්‍රියාත්මක වෙනකොට කර්ම මෙතන පහළ වෙලා මෙතන නැති වෙලා ගිහිල්ලා තවත් තැනක කොහොමද මේකේ මේ පහළ වීම සිද්ධ වෙන්නේ බලපෑමක් සිද්ධ වෙන්නේ කියන එක අපි මෙන්න මෙහෙ විදිහටත් අපි හිතලා තේරුම් ගන්නමු ඒ තමයි අපි කියනවානේ මේ නිතර පාවිච්චි කරන උදාහරණයක් තිබෙනවා උපමාවක් තියෙනවා මේ බීජ වර්ගවල හේතුව මේ කෙනෙක් හිතන්න පුළුවන් ඔය දැන් මේක නිතර නිතර කියනකොට නිතර නිතර කියනකොට මේ ගිය සතියේ කිව්වා ඔය උපමා ගිය මාසේ කිව්වා ඉතින් ගිය අවස්ථාවේදී කිව්වා අර ස්වාමීන් වහන්සේත් කිව්වා මේ ස්වාමීන් වහන්සේත් කිව්වා මම ඉංග්‍රීසි ආමුදුරු කෙනෙක්ගේ බණ අහනකොට ඒකත් කිව්වා කියලා තිබුණා ඒක අහගෙන ඇත්තට උපමාවක් පාවිච්චි කරන්නේ ඒක ඇත්ත වශයෙන්ම ඒ උපමාව ගහේ උපමාව වෙනත් උපමාවල් ඒකට ළඟින් අපිට වැටහෙන්නේ නැති දෙයක් තේරුම් ගන්නට ළඟින්ම උපකාර වෙන හිඳයි. අපි මේ බීජ වර්ගයක් ගත්තම බලන්න ගොයක් ගහක් වී ඇටයක් සැලකරාම වීයටය සම්පූර්ණයෙන්ම නැති වෙනමනේ ගොයම් ගහ හැදෙනකොට. අපි වී ඇටයක් මඩට දැම්මම ඒ වී ඇටය ඒ වී පොත්තක් වී ඇටය සම්පූර්ණ වෙනස් වෙලා නැති වෙලා පරිවර්තනය වෙලා ගොයන් ගහක් හැදෙනවා ගොයන් ගහ හැදෙනකොට වී ඇටෙක් නෑ ඒකේ තිබිච්ච විදිහක්වත් මොන විදිහට තිබුණද කියලාවත් හොයාගන්න බෑ සම්පූර්ණ නැති වෙලා වෙනස් වෙලා විනාශ වෙලා යනවා. නමුත් මේ වී ඇටය හේතුවෙන් හදලා දීපු ගොයන් ගහ තියෙනවා. ටික කාලයක් යනකොට ඔය ගොයන් ගහේ උඩ අගිස්සේ හැදෙනවා නැවත කත්. දැන් බලන්න ඒ ඒ වී ඇට ඒ ගොයන් කරකවලට තිබෙන වී ඇට අර ඒකේ අර මඩට යට වුණා වූ වී ඇටේ සමාසයි. අවස්ථා දෙකක්. අවස්ථා දෙකක් තමයි තියෙන්නේ. හැබැයි මේ පළවෙනි අවස්ථාවේ තිබිච්ච හැඩය ඒ වී ඇටේ දිග ප්‍රමාණය, ඒ වී ඇටේ ස්වરૂපය, ඒ වී ඇටේ ඇතුළේ තිබෙන හාල්වල විදිය, ඒ හැම එකක්ම අර ගොයන් කරලේ හැදිච්ච එකට බලපෑමක් තිබෙනවා. වෙන පාටකින් නෙවෙයි. දැන් දුඹුරු පාට රතුහාල් තිබෙන්නා වූ රතුහාල් තිබෙන මේ වී ඇටයක් පැල කරොත් එහෙම ඒ ගොයක් ගහ හොඳට හැදීගෙන ගිහිල්ලා ආයි කොළ පාට වෙන එකක් නෙවෙයි මේ ගොයන් ගහ කොළ පාට වුණාට ඒ ගොයන් ගහේ කොළ පාට ගොයන් ගහකනේ කරල් හැදෙන්නේ එතකොට ඒ ගොයන් ගහේ කඳ කොළ ටික තමයි කරලට ළඟින්ම පිටුවේ. හැබැයි එහෙම කියලා කවදාකවත් මේ හැදෙන ගොයන් කරල් වල පාට කොළ පාට වෙන්නේ නැහැ. වෙන පාටක් වෙන්නේ ඒ ගොයන් ගහේ කරල් වල පාට අර නැති වී ගිය, මැරී ගිය, කුණු වෙලා ගියා ඕ ඒ වී ඇටය හා සමානයි. ඒ පාට තමයි තියෙන්නේ. අවස්ථා දෙකක්. දැන් බලන්න ගොයන් බීජය හදලා දීපු වී ඇටයයි ඊට පස්සේ ගොයන් හරලේ ඇටයි හැදෙනකොට අවස්ථා දෙක අවස්ථා දෙකක් මාස කීපයකුත් ගත වෙලා දවස් ගාණක් ගත වෙලා අවස්ථා දෙකක්නේ එතකොට මේ යම් කිසි විදියක ඒ මූල ගොයන් ඇටේ යම්කිසි හැකියාවක් බලයක් තිබුණනේ ඒ බලය ඒ බලය අරකට ඒ ඒ මූල බීජ බීජ වී ඇටි තිබෙනවා හරල් වල බලපෑමක් කරන්න පුළුවන් මහා අමුතුම විදිහේ ගතියක් හැකියාවක් ගුණ විශේෂයක් කිසිම කෙනෙකුට තරකකින්වත් වෙන ක්‍රමයකින්වත් ඕක නෑ කියලා කියන්න බෑ සිහියක් කල්පනාවක් බුද්ධියක් තිබෙනා වූ කෙනෙකුට කියන්න බෑ. හැබැයි මනෝ විකාරය තියෙනා වූ කෙනෙකුට කියන්න පුළුවන්. මේ දැන් ওই විදිහට අවස්ථා දෙකක ওই සිද්ධිය වෙනවන් මේ චේතනාව හරියට ගියා. චේතනාවට ගියාමත් ඔය වැඩි උන්න ඔයට සමානයි. දැන් චේතනාව යම්කිසි අවස්ථාවකදී පහළ වෙනවා ඒ පහළ වෙනකොට ඒ චේතනාව ඇති වුණා නැති වෙලා කියන හිතේ හැබැයි ඒ චේතනාව නැති වෙලා යන්නේ අනාගතයේදී අර ගොයන් ගහේ කරල් හැදුනට පස්සේ අමුතු විදිහේ ගතියක් එනවනේ ඒකට ඒ වගේ හැකියාවක් අනාගතයට මේ බලය රඳපයි යන්නේ. ඒක කොයි හරියේ තිබෙනවද කොතන තිබෙනවද අපේ ශරීරය ගත්තයින් පස්සේ ඒ ශරීරයේ කෙස් වලටද ලුම් වලටද දත් වලටද ඇස් වලටද ඇස් පිල්ලම් වලටද කනේද කටේද බ්‍රේන් එකේද එහෙම නැත්නම් හાર્ට් එකේද ඔය කොහේවත් කියන්න බෑ කොතන තියනවද දන්නේ හැබැයි අර යන නාම ධර්ම රාශියේ එක කනෙක්ෂන් එක කොහොම හරි තියෙනවා. දැන් බලන්න මේ ගොයන් ගහක් ගත්තයින් පස්සේ ගොයන් ගහේ මේ ගොයන් ගහේ මොකක් හරි තියනවද කියලා මේ වී යටේ සම්බන්ධයෙන් ඒක මහා අමතුම විදිහේ ක්‍රියාවලියක්. ගුවන් ගහේ කඳේ කිසිම විදියට මේකක් නැහැ. නමුත් ඒකට අවස්ථාවක් ආවන් පස්සේ උඩ කරල් හැදිලා වෙන විදියට හැදෙනවා. චේතනාව කියන ස්වභාවය, කර්මය ওই විදියට හිතක පහළ වෙනවා. ඔන්න ඔය කතාව තමයි අද මේ අපි සියලු දෙනාම තේරුම් ගත යුතු වන්නේ. මේ නොඑක් නොඑක් අවස්ථාවල එවනම් වෙන වෙන අවස්ථාවල සිද්ධ වෙන්නා වූ කර්මය පිළිබඳ හිතනකොට අපිට අවස්ථා 30 තුනකට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් තියෙනවනේ මේ සිත් තියෙනවනේ 89ක් කිව්වනේ. විස්තරාත්මක 101යි හැබැයි ඉතින් මේ මේ අපි කියන්නේ 89 ක්‍රමයට ඒක ලේසි ඊළඟට මේ දැන් ඔය 89ක් තිබුණාය කියලා ඔය ඔක්කොගේම සිත්වල ඔය සිත් 89ෙම 89ෙම මේ බලය ගොඩ නැගෙන ගතියක් නැහැ. එහෙම නැහැ. අනිත් ඔය අවස්ථා කීපයක තමයි ඔක තියෙන්නේ. අපි බලමු මේක කොහොමද කියලා. දැන් ඔය සිත් 89 තිබෙනවා මේ ඔය සිත් 89 චෛතසික ධර්ම ඌටි ගත්තාන් පස්සේ විශේෂම සිත්වල තිබෙනවා අපේ පින්වතුන් හොඳට හිතේ තියාගන්න අහලා තින්න අයට ලේසි අලුත් අයට මතක තියාගන්න. මේ සිත් 89 කොටස් කරගන්න. ඒ තමයි කුසල සිත් අකුසල සිත් කුසල අකුසල අනිත් එක තමයි විපාක සිත් ක්‍රියා සිත් කියලා ගොඩවල් හතරකට අපි ඕක බෙදා ගන්න. එහෙම බෙදාගන්නේ ඇත්ත වශයෙන්ම සමහර සිත්වල තිබෙන්නේ කුසලමය ශක්තිය ගුණයයි. ඉතින් ඒකට ඒ කියන්නේ කුසලමය ගුණය තිබෙනවා. කුසල ශක්තියක් ඒකේ තියෙනවා. ඒ කුසල ශක්තිය තියෙන එකට එහෙම කියන්නේ නැතුව වෙන මොකක් කියන්නේද? ඒ කියන්නේ කුසලය හොඳ දෙයක්. ඒ හොඳ ශක්තියක් එකතු වුණාම හොඳ ඵලයක් ගොඩ නැගුණාම සමහර සිත්වලින් ඒක ඇති කරන විපාකයක් හරි ලස්සන ප්‍රසන්න සුන්දර මුදු සෞම්‍ය සෑහළු ආකාරයක්. ඒක නිසා එවැනි ඒවා සලකා ගන්නව කුසලයේ කියලා. නරක කටු වගේ කර්කස ගොරෝසු කළු පාට ඒ වගේම විඳිනකොට දුක ඇති වෙන ඒ බල එකතු කරන ඒවා ඔය තාර පාටට තියෙන කළුප ඒවට කියනවා අකුසලයි කියලා. අකුසල ශක්ති තියෙනවා කියනවා සිත් කුසල ශක්ති තියෙන සිත් තියෙනවා සමහර ඒවා තියෙනවා ඒ විපාක. ඒ කියන්නේ ඒව නිකාම නිකන් අර නිකන් පා වෙලා යන වගේ. සිත් අනිත් ඒවා ක්‍රියා. මෙන්න මේ කුසල අකුසල විපාක ක්‍රියා කියන සිත් වර්ග හතරෙන් මේ කියන්නා වූ කතාවට අපිට ගැළපෙන්නේ විපාක කියන ගොඩ අයින් කරාම කුසල සිත් සහ අකුසල සිත් දෙකයි අනිත් එක ක්‍රියා. ඔය තැන්වල විතරයි අපිට මේ කර්ම ප්‍රත්‍ය කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ඒකෙමු කර්මය ගොඩ ගැහෙන කර්ම රැස් වෙන එහෙම නැත්නම් කර්ම එකතු වෙන අවස්ථාවල් 33ක් තිබෙනවා ඒ 33න් අපි පොඩි වෙනසක් කරන්න ඕනේ අපි එතන ගිහිලා කරමු මෙන්න මෙහෙමයි වෙන්නේ. හොඳට අපේ පින්වත් මේ චේතනාව කර්ම හදන. දැන් ওই සූත්‍ර දේශනාවකට තියෙනවා සංඛාරාය කියන්නේ මොකක්ද? අபிසංඛරුතීති සංඛාරා කියලා ඔය සංයුත්නිකායේ සූත්‍ර වෙන්න තියෙනවා. ලස්සන වචනයක්. අபிසංකරෝතිති සංඛාරා. ඒ කියන්නේ කුසල අකුසල බල හදන නිසා අමුතු ශක්තියක් අනාගතයේ අනාගතයට සම්බන්ධ කරලා ගොඩන නගන නිසා ඒකට කියනවා සංඛාර අபிසංස්කරණය කරනවායි කියලා. එහෙම අවස්ථා තිබෙනවා ඇත්තටම තියෙන්නේ 29යි. නමුත් 33ක් හැටියට සලක ගන්නවා. ඒක විදිහකට අපි බලමු. බලන්න අකුසල් සිත් තිබෙනවා 12. ඔය අකුසල් සිත් 12ේම චේතනාව වැඩ කරනවනේ. ඔන්න කර්ම හදන ස්ථාන 12ක්. ඊළඟට කුසල් සිත් ඉන්නවනේ 8ක්. සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සංකාරික ආදි වශයෙන් 8ක් තියෙනවනේ. එතකොට දැන් කීයක් වෙනවද? 12යි මේ කිව්වේ 8 කුසල් ආ. එතකොට 12යි 8යි 20ක් වෙනවා. රූපාවචර විස්තරාත්මක භාවනා ක්‍රමයට රූපාවචර මේ ධාන සිත්වල කුසල ධාන සිත්වලත් ඔය බ්‍රහ්ම ලෝකයේ එහෙම උපදින්ට බල ශක්තිය කුසල් වැඩෙන ශක්තියක් හැකියාවක් තියෙනවා. ඒක නිසා එතන තිබෙනවා අවස්ථා පහක්. එතකොට දැන් කීයද 25. ඊළඟට තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකයට සම්බන්ධ අරූපාවචර ධාන වඩාගෙන යනකොට අරූපාවචර කුසත් සිත්වල ඔය බලය ශක්තිය වැඩෙනවා. දැන් එතකොට 4යි 25 4යි 29ක් වෙනවා. මේ මේවා සංසාරයට සම්බන්ධයි තව තිබෙනවා මේ ලෝකෝත්තර මාර්ගසිත 4. මේ ලෝකෝත්තර මාර්ග සිත් කර්ම හදන සිත් නෙවෙයි. නම් මෙතනදී අපි සලක ගන්න ඕන මේ මාර්ග සිත්කට පස්සේ තමයි ඵල කියන විපාක සිත් හැදෙන්නේ. ඒක ලොකු උත්තරයි. කවදාකවත්ම ඵල සිතක් ඇති වෙන්නේ මාර්ග සිතක් පහළ වුණේ නැත්තම්. සෝවාන් පුද්ගලයෙක්ගේ හිතේ නිර්වාණයේ විඳින නිර්වාණය දරන නිර්වාණය අරමුණු කරන කිසිම ඵලසිතක් පහළ වෙන්නේ නැහැ ඒ කෙනෙකුගේ හිතේ මාර්ගසිත වැඩුණේ නැත්තම් මාර්ගසිත පහළ වුණේ නැත්තම් මාර්ගසිතකට අනිවාර්යම අනතුරුවම තමයි මේ කියන්නා වූ ඵලසිත පහළ ඒක නිසා මේ විපාක වශයෙන් සලකන ලෝකෝත්තර ඵලසිට වලට හේතුවක් හැටියට මාර්ග මූලයක් හැටියට උපකාර වන ධර්මයක් නිසා මාර්ගසිට හතර ඒකත් ඔය ඔතනදී සලකනවා මේ බලපෑමක් කිරීමට තිබෙන කර්ම ශක්තිය කියලා. ඒ කියන්නේ මේ සිත් චිත්ත ශක්තිය කියලා. දැන් එතකොට 33ක් තියෙනවනේ. වරදවා වටහා ගන්නට හොඳ නෑ මාර්ග සිත්වල කර්ම රැස් කරනවාය කියලා. මාර්ග සිත් හතරේ කර්ම රැස් කරන්නේ නෑ. මාර්ග සිත් වලින් කරන්නේ තියෙන කර්මත් නැති කිරීම. හැබැයි ඒක ඵල සිත් වලට උපකාරයක් වෙන නිසායි ඒ හතර හඳුන්වන්නේ විදියට. දැන් මෙතන 33ක් තියෙනවා. මෙතන තියෙනවා සිත් 33ක්. අකුසල වශයෙන් සිත් 12ක් තියෙනවා කුසල වශයෙන් කාමාවචර 8යි රූපාවචර වශයෙන් 5යි අරූපාවචර වශයෙන් 4යි ලෝකෝත්තර වශයෙන් 4යි සියලුම සිත් ගණන 33ක් මේ 33න් අපි බලමු මේ මේ 33න් මේ 33ට අනුකූලව මේ 33ට අනුකූල වැඩ කරන තියෙනවා මේ චෛතසික ඒ චෛතසික ධර්ම එතනක් තිබෙනවා විශේෂයෙන්ම මේ ඒ සිත් වලට අදාළව වැඩ කරන ටික. දැන් දැන් අපි බලමු දැන් කුසල සිත්වලත් චෛතසික ධර්ම වැඩ කරනවා ඒ අවශ්‍ය ප්‍රමාණයට අකුසල සිත්වලත් අකුසල පක්ෂයේ වැඩ කරනවා දැන් මේකේ මේ අර ක්‍රියාවල් මෙතෙන්ට පටලවා ගන්නෑ හැබැයි මේ ටික 아무තු දෙයක් මේ මේ වගේ හැදෙන ශක්තිය අර බීජ වර්ග වගේ බීජ ශක්තිය වගේ කුසල සිත් සහ අකුසල සිත් වල හැදෙන හැදිලා ශක්තිය හැදින 아무තු ගතියක් 아무තු බලයක් හැදිලා ඒක එහෙමම ඒ වෙලාවෙම නැති වෙලා යනවා. ඒ වෙලාවම නැති වෙලා යනවා. ඒ සිත්වල පහළ වෙච්ච චෛතසික අපිතුරු වෙන්නේ නැහැ, හිත ඉතුරු වෙන්නේ නැහැ. ඒකක් ක්ෂණීක ආයුෂයක් තියෙන ධර්මයක් නියෝක. ඉතින් මේක පීඩියට පීඩියට හේතු වෙලා හේතු වෙලා ඉතින් මේක දිගට මේ කම්බියක පුරුක් වගේ දම්වලක පුරුක් වගේ දිගට පීඩියට ගියාට ඉන්නේ ඒක මොහොතයි. මැරලා යනවා. මෙහෙම වුණාට මේකේ තිබෙන අනිත් ගතිය තමයි මේක නැති වෙලා යනවා. හැබැයි තව තැනක මේකේ නෑකමක් කියාගෙන මේ නැති වෙලා යන්නා වූ කෙනාගේ නෑකමක් කියාගෙන ඊට පස්සේ මේ પરම්පරා සම්බන්ධයක් හදාගෙන ඒ වගේම ආකාර ස්වરૂපයක් ඇති කරගෙන මෙන්න තව එකක් වෙන්හත් වෙන වෙලාවක පහළ වෙනවා. දැන් ඔය මේ සමහර පවුල් වල ඉන්නවා පව අපි හිතමු සමහර මේ මෙහෙම ඉන්නවයි කියලා ජයවර්ධන කියලා. ඉතින් ජයවර්ධන කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ මේ පරම්පරාවට ඉතින් 100ක් 100 හිටියා අන්තරා වුණා. ඊට පස්සේ දැන් මුණුපුර එයාගේ පුතා පුතාගේ පුතා දැන් මේ 100 සමහර වෙලාවට මේ ඔය මොනුබුරු දකින්නේ නැති අවස්ථාවක් තියෙන දකින අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට අපි අහලා තිබෙනවා මේ මොනුබුරු හරියට 100 වගේ. ඒ සමහරට මොනුබුරා පහළ වෙන්න උපදින්නත් බොහොම කලින් තමයි 100 අන්තරාවට තියෙන්නේ. ආච්‍ය අන්තරාවට තියෙන්නේ. නමුත් මේ පරණ පුරුක්වල පරණ ඒ සම්දිස්ථානවලේ પરම්පරාව. අර පෙර තිබිච්ච ඒ අයගේ ಗುಣ වශයෙන්ුත් ඒ වගේම ශාරීරික සමාන ගති ලක්ෂණ හැඩ වශයෙන්ුත් පිටක් වෙනවා. අවස්ථා දෙකයි. එතකොට මතු කරලා දෙනවා. එතකොට පසු කාලේනෝ කියන මේ මේ මුණුබුරා හරියට අර මැරුණු 100ක් මේ මිනිබිරි හරියට අර මැරුණු ආච්චි වගේ. ඔය වගේ කියනවනේ. එතකොට પરම්පරා සම්බන්ධතාවය සම්බන්ධතාවය නමිනුත් එහෙමයි, ගමිනුත් එහෙමයි, වැඩ කිරීමුත් එහෙමයි, ක්‍රියාවනුත් එහෙමයි ඔහොම තියෙනවා. අපි අහලා තියෙනවා දැකලා තියෙනවා දැන් ඔය අවස්ථා දෙකක්. ඔය අවස්ථා කියන්නේ බලය ගොඩනගන අවස්ථාව ඒ බලයට නෑකම් කියන්නා වූ තව ඊළඟ ඒකෙන් ගොඩනැගිච්ච බලය රිලීස් වෙලා නැති වෙලා යන වෙලාව. ඒ කියන්නේ විපාක. ඔන්න වෙන වෙන අවස්ථාත් දෙක. අර අපි කිව්වනේ ඔය අවස්ථා 33ක මේ ශක්තියක් ගොඩ නැගෙනවයි කියලා. අවස්ථා 33ක ශක්තිය ගොඩ නැගෙනවා. ඒ අවස්ථා 33 ගොඩ නැගෙන ඒ හිතවල තිබෙනවා චේතනාව කියලා වැඩ කරන අර චෛතසිකේ චේතනාව. ඔන්න ඔය අවස්ථා 33 වැඩ කරන චේතනාව තමයි මේ කර්ම ප්‍රත්‍ය හැටියට ඇදලා ගන්නෙ. මෙන්න මෙයා තමයි කර්මපත් කරන්නේ කියන්නේ. එතකොට අවස්ථා 33ක එයා වැඩ කරනවා. ලෝභ කරන අවස්ථා 8ෙම මේ චේතනාව ගිහිල්ලා අර ලෝභයත් එක්ක කාසු වෙලා ලෝභයත් එක්ක විකාශ වෙලා රටි නැති දේවල් වලට ලෝභ කරලා ලෝභ කරලා ලෝභ කරලා දැන් මේ මේ කර්ම ගොඩනගා ගන්න ලෝභ සහගත දේවල් දැන් එතන බලයක් හැදුන එතනදි කරේ මොකද්ද ලෝභ කිරික් වශයෙන් සමහර වෙලාවට ගිහිල්ලා තරහ කෝධ ඔය වෛර කරන තැන් වලට යන අවස්ථා චේතනාව එතනටක් ගිහිල්ලා පැනලා ඊට පස්සේ මහා කටුක අරකස් ගෝරු රරු මේ ශක්තියක් හදා. ඊළඟට යනවා මුලා වෙච්ච මෝහය කියන අරමුණු වලට ක්‍රියාවලට ඊළඟට හොඳ ප්‍රසන්න ක්‍රියාව සිද්ධ කිරීම වශයෙන් අවස්ථා 8ක මේ බලය ගොඩනගා ගන්න. තව ඊ타මත්ම ශාන්ත උපශාන්ත අරමුණු ඔස්සේ ධානා වශයෙන් චේතනාව ශක්තිය ගොඩනගා ගන්න. ඒ වගේම රළු ගොරෝසු මේ බර අරමුණු වලින් අයින් වෙලා නාම ධර්ම ඔස්සේ ගිහිල්ලා අවස්ථා හතරකදී බලයේ ශක්තිය ගොඩනගා ගන්න. ওই විදිහට තියෙනවා මේක බලයේ ගොඩනගා ගන්න අවස්ථා ওই විදිහට තියෙනවා 33 යෙදීම තියෙනවා. දැන් මේ මේකට කියනවා නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය භාවය කියලා. නා කියන්නේ කර්ම ප්‍රත්‍ය ශක්තිය ඔය හදාගත්ත. ඒ කියන්නේ ඔය හැම චේතනා අවස්ථා කීපෙදීම 33ෙම තියෙනවා මේ කර්ම ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ මේ අනිත් ඒකට මේ දුර වුණාට අවස්ථා දෙකක් වුණාට ඒ අවස්ථා පළවෙනි අවස්ථාවේදී අනිත් තැනකට බලපෑමක් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ දුරට දාලා ඒක යොදන්න පුළුවන්. දුරට දාලා ඒකේ බලයක් දාන්න පුළුවන්. අවස්ථා දෙකයි. දැන් ඔය මේ අපි අපි මේ පොඩි කාලේ කරපු වැඩක් තියෙනවා. ඔය ආච්චිලාගේ සීයලාගේ අන්නාඩි පොඩ්ඩක් හොරෙන් ගන්නවා අපි. ඒ කියන්නේ හොරකමකටම නෙවෙයි නිකන් නොදැනෙන්න ගන්නවා. අරගෙන අපි යනවා අවුවට. පරණ කණ්ණාඩි තියෙන නියෝගෙ තියෙනවනේ මේ අර කාචේ ටිකක් එක්තරා හැඩ කරලානේ හදලා තියෙන්නේ. අවතල එතකොට ඒක අරගෙන ගිහිල්ලා පුළුන් කෑල්ලක් ගිනි කූරක් අරගෙන යනවා. අපිත් මේ කරන්නේ අර හැදන කණ්ණාඩිය හොඳට ફોකස් කරලා අල්ලනවා ටිකක් දුරට තියලා ගිනි කූර ටිකක් දුරට තියලා අල්ලගෙන ඉන්නවා. දැන් බලන්න මේ ගිනි කූර තියෙන තැනයි කණ්ණාඩි කාචේ තියෙන තැන. වැළුවන් පස්සේ දුර. දුරයි. ස්ථාන වශයෙන් දුරයි. හැබැයි ටික වේලාවක් කොහොම අල්ලගෙන ඉන්නකොට අර ගිනි කූරු පුරුස් ගාලා වෙලා යනවා. එතකොට ගිනි කූරට කිසිම සම්බන්ධයක් නැහැ ළඟ ගෑවිලා නැහැ අර කාචය. පුළුන් කෑල්ලක් ඒ වගේ පුළුන් කෑල්ල ටික වෙලා තියෙන දුන්දාල පිටිවැල්. පුළුන් කෑල්ල අපි ඒ කන්නාඩි කාචේ හප්පන්නේ වද්දන්නේ නැහැ. ගිනි කූරත් හප්පන්නේ වද්දන්නේ නැහැ. දැන් මේ අවස්ථා දෙකක තියෙන්නේ. ඒ කියන්නේ මේ දුර තැන් දෙකක තියෙන්නේ. එක තැනක ශක්තිය එකතු කරනවා. එකතු කරලා තවත් තැනකට දෙනවා. බලන්න කණ්ණාඩියේ කාචේ ඒකෙන් අර අවුවේ ඉරව්වේ තිබෙනා වූ ඒ රත්නේ ගතිය ඔක්කොම ටික විහිදලා ටික ඔක්කොම එකතු කරනවා. එකතු කරලා එක තැනකට යොමු කරලා හරියට ගිනිපූරේ පොයින්ට් කරලා පුච්චල දානවා. පොඩි කෑල්ල පොයින්ට් කරලා පුච්චල දානවා. කොළ කෑල්ල පුච්චල දානවා. මේ චෛතසික ධර්ම වලත් ওই විදිහට ගොඩාක් චෛතසික ධර්ම එකතු වෙලා වැඩ කරත් මේ සිත කියන චේතනාව කියන එක පැනගෙන ගිහිල්ලා අනිත් අයත් ඔක්කොම අර මේ එකතු කරගෙන එක ක්‍රියාවකට යෙදලා මෙතන සිද්ධ වෙච්ච එකතු කරන ඒ එකතුව තවත් තැනකදී තවත් තැනකට යොමු කරලා එතනදී බලය ඉෂු කරලා දාන. ඒ කියන්නේ නිකුත් කරනවා. දැන් අපි විපාක විඳිනවා කියලා කියන්නේ මොකද්ද? විපාක විඳිනවා කියලා කියන්නේ බලය නිකුත් වෙනවා. ඔය අපි ඔය කියන්නේ මේ අපල විඳිනවාය, කර්ම විඳිනවාය, මේ ඇවිල්ලා තම තමන් විසින් ඉස්සර වෙලා ගොඩ ගහගත්ත බල ඔය චේතනාව තමයි ඕක කරන්නේ. ඔය චේතනාව ඔය එක එක මේ චෛතසික ධර්මයත් එක්ක හවුල් කරගෙන ඔය හැදිච්ච ගොඩ ගහගෙන තිබෙනා වූ ඔය ශක්ති ඒව තමයි දැන් මෙතන මේ ඒ වගේ බලය තමයි මෙතනින් නිකුත් වෙන්නේ. අපේ අපේ තුලින් වේදනාවක්යෙන් අප්‍රසන්න විඳවීම වශයෙන් රකනාම ඇහිම් වශයෙන් මිනිස්සු පිළිගැනීම වශයෙන් තෑගි භෝග ලබා ගැනීම වශයෙන් අනිත් පැත්තට ගියෝ ලෙඩ දුක් වශයෙන් ඔන්න ඒ වගේ තිබෙන අර කරකත් කටුක ගුරුසු බද මෙහි නිකුත් වෙලා නිකුත් වෙලා යනවා අවස්ථා දෙකයි එතකොට අර කුසල සිත් සහ අකුසල සිත් වල ඒ චේතනා වූ මේ චේතනා එක ඇවිල්ලා තුනේම කරන්නේ මොකද්ද? හදනවා හදනවා මොකද්ද? ශක්තිය. ඔන්න මේ බල වෙච්ච තැන. දැන් ඕක දැන් අපි ඔතනින් ඕමම හිමීට ඔය ටික හිතා ගනිමු අවස්ථා 33කදී රංචුරු හැදෙනවා විශේෂයෙන්ම බලයක් ගොඩ නැගෙනවා ඊළඟට ඒක අපි දැන් හිතාගමු අතීත වශයෙන් අපිට බලය ගොඩ නැගිච්ච අවස්ථා රාශියක් තියෙනවායි. දැන් මේකේ දැන් මේකේ මේ විපාක සම්බන්ධයෙන් එන තැනක් තියෙනවා. දැන් මේකේ මේකේ බලය කොයි හරියද නිකුත් වෙන්නේ කොහෙද හරියද නැවත ආය උඩට එන්නේ ඒ තමයි විපාක සිත් කියලා තිබෙනවා 36ක් විපාක සිත් මේ තියෙනවා මේ 36 ඒ විපාක සිත් ටික ඒවා විපාක එනකොට ඒකට ගැළපෙන චෛතසික ධර්ම ඒ කියන්නේ විපාක සිත්වල විතරක්ම වැඩ කරන්නා චෛතසික ධර්ම ටිකක් ඔය ටිකත් එක්ක ඔන්න ඔය හරිය තමයි ඔය හරිය තමයි මේ කියන්නා ඕ අර බලය ඉස්සලා හදපු ඒ වගේ බලය ඉසු වෙලා නිකුත් වෙලා නිකුත් වෙලා නිකුත් වෙලා යන්නේ දැන් එතකොට බලේ නිකුත් වෙන වෙලාවේදී අර කර්ම නැහැ. හැබැයි ඒ බලයේ නිකුත් වීමට ඉස්සෙල්ලා හදපු බල ශක්තිය උපකාර වෙනවා. ඒකේ බලයෙන් තමයි මේක එන්නේ. ඒක නිසා මේ විපාක සිත්තිකට කියනවා කර්ම බලයෙන් හැදිච්ච නිසා කර්ම ප්‍රත්‍යයෙන් ගොඩ නැගිච්ච නිසා කර්ම ප්‍රත්‍යයෙන් ආපු නිසා මේවට කියනවා ප්‍රත්‍ය පන ධර්ම කියලා. මේ අර බලයෙන් හට ගන්නද. අර බලයෙන් නිකුත් වෙන මතුවෙන මේ ප්‍රතිඵල. මේ විපාක සිත්වලට ළඟ නැති වුණත් අර කර්මවල තිබෙන නෑකම પરම්පරා සම්බන්ධයක් ඔක තියෙනවා. ඔක තියෙනවා. දැන් මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ දවස්වල මිනිස්සු මේ මේ දවස්වල මිනිස්සු ඔය ටෙලිෆෝන් වලට මැසේජ් ටික ඉස්සලා කතා කරනවා. කතා කරලා බලනවා ඒ වෙලාවේ ගත් නෑ කවුරුත් ඒක නිසා මේ ඊට පස්සේ මැසේජ් එකක් තියෙනවා ඒ මැසේජ් එකේ Tamanට අවශ්‍ය පණිවිඩේ අන රෙකෝඩ් කරනවා ඒ පණිවිඩේ රෙකෝඩ් කරන වෙලාවේ ඔක්කොම ටිකේ ශබ්ද කැල ටික අරකේ රෙකෝඩ් වෙනවා ඊට පස්සේ ඉතින් රෙකෝඩ් නම් පස්සේ ගෙදර මේ ටෙලිෆෝන් එක අයිතිකාරයා ඇවිල්ලා ඉතින් කවුද කතා කරලා තියෙන බලන බලනකොට අර Taman නැති වෙලාවේ කතා කරපු දේ මෙතන තියෙනවා. මිනිස්සයා නැහැ. කතා කරපු මිනිස්සයා නැහැ. දැන් අහන්න කෙනායි. දැන් බලන්න අවස්ථා දෙකකදී එක තැනකදී බලය ගොඩ නැගුවා අනිත් තැනදී අහන්න තියෙනවා කිසිම සම්බන්ධතාවයක් නැහැ. නමුත් නෑ කියන්න බෑනේ ඉස්සෙල්ලා කතා කරපු වෙනදී යම්කිසි ශක්ති විශේෂයක නෑකම පරණ ඒකට සම්බන්ධතාවක් තියෙනවා. කර්මයක් සිද්ධ කළායින් පස්සේ ඒ කර්මයට සම්බන්ධ වෙච්ච ප්‍රති ගුණේ නිසා ප්‍රතිඋප්පන්න ධර්ම හැදෙනවා. ප්‍රතිඋප්පන්න ධර්ම කියලා කියන්නේ කර්මයේ බලෙන් චේතනාවේ බලෙන් හදලා දෙන දේ. අවස්ථා තිබෙනවා සිත් තියෙනවා 36ක්. චෛතසික ධර්ම තියෙනවා ඒවත් එක්ක වැඩ කරන 38ක්. ඒ වගේම කර්මජ රූප වර්ග 3ක් තියෙනවා. ඒ තමයි ප්‍රතිසන්දි අවස්ථාවේදී කර්මජ රූප කියලා ටිකක් පහළ වෙනවනේ. ප්‍රතිසන්දි අවස්ථාව ඔන්න හොඳ තේරුම් ගන්නට නැවත වතාවක් තේරුම් ගන්නට හොඳ තැන. ඒ තමයි අපි මව් කුසක පිළිසඳ ගන්නකොට ඒ මව් කුස ඉස්සර වෙලාම පිළිසඳ ගන්නේ හිතක්. ඒ හිත ඒ ප්‍රතිසන්දි විඥාණය හැදෙන වෙලාවේ ප්‍රතිසන්දි සිත ඒ ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ විපාක සිතක්. ඒ විපාකේ හැදෙන්න වෙන කොයි හරි තැනක ඊට ඉස්සර වෙලා ජීවිතයේ ඊට ඉස්සරලා ආත්ම කොයි හරි තැනක නිස්පාදනය කරපු හදපු බලයක් ඔතෙන්ට සේඳු මාඳු වෙනවා. ඒකේ ආපු ගලාගෙන ආපු තැනක් එහෙම නැත්නම් එයින් පරණ එකකින් කඩා වැටිච්ච ශක්තියකින් තමයි ප්‍රතිසන්දි හිත හැදෙන්නේ. ඊ ප්‍රතිසන්දි සිත හැදෙන වෙලාවේදී ඒක එක්කම මේ හැදෙනම ප්‍රතිසන්දි කර්මජ රූපයක් කියලා. ප්‍රතිසන්දි කර්මජ රූපයක් කියලා එකක් හැදෙනවා. දැන් මේ ඔය වැඩේ තියෙන්නේ දැන් යම් කිසි තැනකදී රූපයක් ආධාර කරගෙන ශරීරයක් ආධාර කරගෙන කර්මයක් හැදුවා නම් රූපයක් ආධාර කරගෙන කර්මයක් හැදුවා නම් ඒකේ විපාකය එනකොට එන්නේ රූපයක් ආධාර කරගෙන තමයි විපාක හැදෙන්නේ. එතකොට යම්කිසි තැනකදී කර්මයක් කරන වෙලාවේදී මනෝමය රූපයක් හදාගෙන කර්මය කළා නම් ඒ මනෝමය රූපයක් ආධාර ආධාර ඒකට සම්බන්ධය වෙච්ච මනෝමය රූපයක් එක තමයි ප්‍රතිසන්දි කර්මය හැදෙන්නේ. විපාකේ විපාකේ යම් කිසි විදියකින් කර්මය කරන වෙලාවේ හිතට රූපයක් ආධාර කරගන්නේ නැතුව නාම ධර්මයක්ම ආධාර කරගෙන කර්මය කළා නම් රැස් කරා නම් ඒකේ විපාකයේ හදන වෙලාවේදී වෙන්නේ රූප නැති නාමම ආධාර කරන විපාක හැදීම. ඕක තමයි ධර්ම. ධර්මයේ තිබෙන විදිය. ඕක තමයි ස්වභාව ධර්මයේ තිබෙන විදිය. දැන් මව් කුසක පිළිසඳ ගන්න වෙලාවේදී මව් කුසී ප්‍රතිසන්දි විපාක සිට හැදෙනකොට ඒ මව් කුසක ප්‍රතිසන්දියක් ගන්නට කරපු කර්මය කරලා තියෙන්නේ ඊට ඉස්සර වෙලා කොහේ හරි රූපයක් සර්ගීරියක් ඇඟක් ආධාර කරගෙනයි ඒක නිසා ඒ රූපාධාරයක් එක්ක කරපු කර්මේ රූප පට්ටල වීමක් රූප එක්කාසු වීමක් රූපවලට හිතවත්කමක් දැක්වීමක් තියෙනවා කර්මේ කරන වෙලාවේ රූප ආධාරයක් රූපත් එක්ක මිශ්‍ර දීලීව එකතු වෙලානේ කර්මය කළේ. එතකොට ඒ විපාක සිත යම්කිසි තැනක ප්‍රතිසන්දිය හදන වෙලාවට අර මේ ප්‍රතිසන්දි විපාක සිත් හැදෙනකොට ඒ ප්‍රතිසන්දි විපාකයට සරිලන හිත හදපු වෙලාවේ ඉස්සර වෙලා මේදී රූපයක් ආධාර කරගෙන තිබිච්ච නිසා මෙතනදී රූපයක් අක්කල් හැදෙනවා. ඒකට කියනවා ප්‍රතිසන්ධි කර්මජ රූපේ කියලා. ප්‍රතිසන්ධි කර්මජ රූප. ඔන්න එකක්. අනිත් එක තමයි සමහර වෙලාවට තිබෙනවා ඕකේ තව පැත්තක්. දැන් බලන්න අසඤ්ඤ තලයේ අසඤ්ඤ තලයේ සත්වයෝ කියන්නේ සත්වයේ කැටිට උපදින රූපය පහළ වෙන රූපය හිත නැහැ. හේතුව හිත එක්ක කර්මය එකතු කරන වෙලාවේ කර්මය රැස් කරන වෙලාව තියෙනවනේ භාවනා කර මොකක් හරි කළා කර්ම රැස් කරන වෙලාවේදී කරේම රූප එපා රූපය මේ කියන්නේ මේ නාම එපා නාම එපා නාම එපා කියලා හිත ප්‍රතික්ෂේප කිරීම තමයි කළේ හැබැයි ඒ වැඩේ දුන්නේ නැහැ කළේ නැහැ රූපේ සම්බන්ධයෙන් රූප එපා ඕන නෑ කියලා ප්‍රතික්ෂේප කිරීමක් කරේ නෑ අඩුපාඩු දැක්කේ ඇදකුදු දැක්කේම නාම ධර්ම වල හිති. ඒක නිසා ඒකේ විපාකයේ හදනකොට හැදින්නේම නිකාම් නිකං මැටි ගුඩු වගේ බොල් ගුඩු වගේ හැදෙන්නා වූ ඒ මේ රූප කායක් විතරයි. ඒක ප්‍රතිසන්දියක් හැටියට සලකනවා. ඔය එකක්. දැන් එතකොට රූප හැදෙනවා එකක් තමයි කර්මජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප. සිතක් එක්ක කර්මජ රූප. අනිත් එක තමයි මේ අසඤ්ඤ හා සත්ත්ව ඒ ලෝකයේ කර්මජ රූප සංඥාව නැති හිත නැති. අනිත් එක තමයි මේ මේ ලෝකේ අපිට හැදෙන ප්‍රවෘත්ති කාලයේ හැදෙන කර්මජ රූප. දැන් අපි හැම එක්කෙනාම මේ වෙලාවේදී අපිට ප්‍රති ප්‍රවෘත්ති වශයෙන් රූප සමූහයක් අපි පහළ කරනවා. අපිට පහළ වෙනවා. අපි දන්නේ අපි අපි මේ හිතාගෙන ඉන්නේ කන බොන නිසා ගන්න ආහාර පාන බෙහෙත් තේන් ව්‍යායාම නිසා මේක දුකනවයි. ඒවම නෙවෙයි. තව තියෙනවා මේකේ අභ්‍යන්තරයේ තිබෙනවා මහා ගොඩාක් සංකීර්ණ මේ සෙට් එකක් මේකේ තියෙනවා මේ ප්‍රවෘත්ති කර්මජ රූප පහළ වෙනවනේ ප්‍රවෘත්ති කර්මජ රූප බලන්ඩ ඇහැ ඇහැ තුල ප්‍රසාද රූප මේවා ඇති වෙනව නැති වෙනවා හැබැයි ප්‍රසාද රූප ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඉතින් ප්‍රසාද රූප ටික චක්කු ප්‍රසාද රූප අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් නැති වෙන නැති වෙන එකට අලුතෙන් අලුතෙන් ටිකක් හදලා දෙන්න. ඒ ඉතින් ඊයේ හදලා දීපු ටිකෙන් අපි ඊයේ රූප ටිකක් දැක්කා. ඉතින් ඒ මේ ප්‍රසාද රූප ටික ඊයේ මේ ඉතින් අභාවය ටික අදට නැහැ. ඉතින් අද අපිට බලන්න රූප හැදෙන්න එපානේ. මේ ප්‍රසාද රූප. ඉතින් අර පරණ ඒ එන ලයින් එකේම එකම විදිහට ප්‍රොඩක්ට් එක එකම හැටතලයේ තිබෙන ප්‍රසාද රූප ටිකක් ඕන දැන් ආය හදලා අද හැදිච්ච ප්‍රසාද රූප ටිකෙන් අපි ওই වටපිටාවේ තියෙන රූප ටිකක් අද බැලුවා. ඉතින් ඕක හෙට වෙනකොට නෑ. හෙට ආය ටිකක් අපිට හදලා දෙනවා. හිත පහළ වෙන රූප ටික බලන්න. ඊළඟට අද හදලා දීපු සෝත ප්‍රසාද රූප ටිකෙන් අපි ශබ්ද ටිකක් ඔහේ මේ වද්දගෙන ඉතින් ඔහේ ඇහුවා. දැන් මේ වෙලාවේ බණ අහනවා. බණ අහනවා ධර්මයේ අහනවා ශබ්ද ටිකක් එනවනේ. ඉතින් මේ කියන කතා කරන ශබ්ද ටිකට මේක අහගන්න ඉතින් ඊයේ පහළ වෙලා තිබෙච්ච සෝතප්පාදේ රූප ටිකෙන් බෑනේ මේ ටික වත්ත ගන්න. ඒක නිසා දැන් දැන් දැන් දැන් අලුතෙන් සෝත ප්‍රසාදේ ඒව පහළ වෙන්න ඕනේ. යම් කිසි විදියකින්වත් ඔය කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ ඔකට කියන ප්‍රවෘත්ති කර්මජ ප්‍රවෘත්ති කාලේ පවතින කාලේ කර්මජ රූප හදලා දෙනවා කියලා. ඔක යම් කිසි විදියකින්වත් නැවතුනොත් එහෙම කොහෙන්ද බණහන්නේ? මේවා කෑවට හැදෙන ඒවා නෙවෙයිනේ ඔය මේ සෝත ප්‍රසාද චක්කු ප්‍රසාද ඒවා. ගඳ සුවඳ එහෙමයි රස විඳීමත් එහෙමයි ස්පර්ශත් එහෙමයි. ඒ ළඟට තමයි හෘදේ වස්තු රූපේ. මේවත් මේවත් ඇත්තටම පහ මැරෙන්න මැරෙන්න පහළ වෙනවා. මැරෙන්න මැරෙන්න පහළ වෙනවා. මෙන්න මේ පහළ වීමටත් අර කියන්නා වූ අර පරණ පරණ මේ තිබෙනවානේ පරණ ජීවි ගිය කර්ම තිබෙනවා නෙවෙයි කියන්නේ හදලා යට ගියේවා ඒවා බලපාන. දැන් මේ වෙලාවට අපිට මේ වෙලාවේ පහළ වෙන්නා වූ අපේ මේ ශාරීරියේ තිබෙන්නා වූ මේ ප්‍රවෘත්ති රූප හැදෙන්න ප්‍රවෘත්ති රූප වලට අර කර්ම බලපෑම තියෙනවා. කර්ම බලපෑම තියෙනවා. දැන් මේව අත්‍ය උප්පන්න රූප අසඤ්ඤ තලයේ සත්‍යයන්ගේ ප්‍රත්‍යඋප්පන්න ප්‍රත්‍යභාවයෙන් හටගත් රූප තියෙනවා. ප්‍රතිසන්දි අවස්ථාවේදී අපිට ප්‍රත්‍යඋප්පන්න රූප හැදුනා. ඒ ලයින් එකේ පිළිලියේ පෙළියෙම යන මේ ප්‍රවෘත්ති ටික තමයි දැනට තියෙන්නේ. ඊළඟට විපාක සිත් වලින් අපිට ප්‍රතිසන්දි විපාකයක් ආවා. ඒ ASCII චෛතසික තිබුණා. දැන් මේ වෙලාවේ තිබෙනවා ප්‍රතිසන්දි සිතට සමාන මේ භවංග සිතක් තියෙනවා. ප්‍රතිසන්දි සිතට සමාන භවංග සිතක්. ඒ භවංග සිතක් ඇවිල්ලා මේ වෙලාවේ මේ ප්‍රවෘතියක් නේ තියෙන්නේ. ප්‍රවෘතියක්. ඒක විපාක සිතක්. ඉතින් ඒ විපාක සිතට සමවන භවංග භවංග සිතට ගැළපෙන විදිහට දැන් ඔන්න හැදෙනවා අපේ ඇඟේ කර්මජ රූප හැදෙනවා. දැන් ආන්නේ ඒ විදිහට දැන් බලන්න ප්‍රත්‍යুৎপন্ন භාවයෙන් ප්‍රත්‍යুৎপන්නව මේ රූප හැදෙන්න කර්ම වශයෙන් අනිත්‍ය බලපාපු විදිය අනිත්තර 33 තිබෙන මේ බල ආපු විදිය අනිත් එක තමයි මේ තව එකක් කියන්න ඕනේ අපි බලමු ආර්යයන් වහන්සේලාගේ ඵලසිත ක්‍රියාත්මක වෙන විදිය. නිර්වාණය හසු වෙන අවස්ථා හතරක් තියෙනවා. නිර්වාණය හසු වෙන අවස්ථා හතරක්. ඒ තමයි මාර්ග සිත් වලින් මාර්ග සිත් වලින් මේ නිර්වාණය ඉස්සෙල්ලාම විනිවිද දැක බලා ගන්න තැන. මේ අවස්ථා හතරේ නිවන සහවුරු වෙනවා. නිවන හොඳට අවබෝධ වෙනවා. හැබැයි සෝවා සකදාගාමී මාර්ග සිතට අවබෝධ අවබෝධ වෙනවාට වඩා ටිකක් අඩු මට්ටමකින් තමයි නිවන මේ සෝවාන් සිතට අහුවේ. හැබැයි සෝවාන් මාර්ග සිතේ ඒ කියන්නේ සෝවාන් වෙනකොට එතනදී නිර්වාණය සම්බන්ධයෙන් නිවන් දැකීමට හේතු වෙන බාධා කරන යම්කිසි ක්ලේශයක් තිබෙනවාද ඒක නැති කරගන්න පුළුවන් හයි සෝවාන් මාර්ගසිත තියෙන. හැබැයි සකදාගාමි මාර්ගසිතේදී ඊට වඩා වැඩි ශක්තියක් හයියක් තියෙනවා. අනාගාමි හිතේ ඊටත් වඩා හයියක් තියෙනවා. ඒ වගේම රහත් හිතේ ඊටත් වඩා බලවත්. දැන් ඵලසිත විඳිනවා. ඒ කියන්නේ හතර දෙනා. සෝහන් අප්‍රිය පුජ්‍යලයා, සකදාගාමි ආර්ය පුජ්‍යලයන් වහන්සේ, අනාගාමි අරියත් ඒ ආර්යයන් වහන්සේලා. හතර දිනේ පීලියට වාඩි වෙලා තමන් අවබෝධ කරගත්ත නිර්වාණ ධාතුව නිර්වාණ ධර්මය අත්විඳිනවා අත්විඳින්නේ ඵල සිත්තුනි. නිවන් අවබෝධ කරගන්න අවස්ථාවේ විතරයි මාර්ග සිද්ධි. ඒ කියන්නේ ඔය අපි කොච්චර පාරමී පිරුවත් කොච්චර කල්ප ගණන් කල්ප ගණන් නිවන් පතාගෙන සෝවාන් වෙන්න සෝවාන් වෙන්නේ කියලා මේ කල්ප ගණන් දානි දීලා භාවනා කරලා සිල් රැකලා දෙමෝපිය උපස්ථාන වන්ද වන්දනාගමන් සාංගික දාන මොන දේවල් කරලා නිවන් ප්‍රාර්ථනා කරා කොච්චර ගස් යට මහන්සි වෙලා භාවන වාඩිලා භාවනා කළත් අපිට හම්බ වෙන්නේ මාර්ගසිත එක ශනේක මාර්ගසිතක් විතරයි. ඔච්චරයි. දෙක තුන නෑ. එකම එක මාර්ග සිතක් විතරයි හම්බෙන්නේ. ඉතින් එහෙම හම්බෙච්ච මාර්ග සිතක් දර මාර්ග සිතකින් නිවන මුණගස්සාගත්ත මාර්ග සිතක් කරා නිවන හමු කරගත්ත නිවන ස්පර්ශ කළා වූ නිවන එක්කා වූ ඒ ආර්යයන් වහන්සේලා හතර දෙනා සෝහන් සක්දාගාමි අනාගාමි අරියත් ආර්යයන් වහන්සේලා හතර දෙනා පීරියට ඉඳගෙන තමන් අවබෝධ කරගත්තා වූ නිර්වාණ ධාතුවේ ස්වභාවය නිර්වාණ ධාතුවේ ලක්ෂණ නිර්වාණ ධාතුවේ රසය නිර්වාණ ධාතුව මේ තිබෙන සෞම්‍ය භව නිර්වාණ ධාතුවේ තියෙන සුන්දරත්වය නිර්වාණ ධාතුවේ තිබෙන සහැල්ලු බව නිර්වාණ ධාතුවේ තියෙන සිතිල් බව කෙලෙස් නැති බව හිතන්න දෙයක් නැති බව මේ කිසිම කරදරයක් නැති බව අත්විඳිනවා හතර දෙනාම තේටි තිදෙනවා නිවනේ නිමිති නැහැ. නිවනේ පාට නිවනේ වෙනස් වෙන જાති නැහැ. මේ හතර දිනා මේ නිවන අත්විඳින්නේ ඵල සිත් වලින්. ඵල සිත් කියලා කියන්නේ ජවන් සිත් කියන්නේ. ඵල සිත් කියලා කියන්නේ ජවන් සිත් ටිකක්. ඒ ජවන් සිත් වලින් තමයි මේ නිර්වාණය අත්විඳින්නේ. නිර්වාණය හසු කරගන්න. නිර්වාණය හොඳට යොමු කරගෙන ඒ ඵල සිත්වලින් තමයි මේ අනිත්‍යතාවයක් නැති බර බවක් නැති රූප ලක්ෂණයක් පී නැති පාට වර්ණයක් නැති ඒ වගේම ඔය නාම ධර්ම ක්‍රියාත්මක වෙන පැත්තක් නැති ඒ නිර්වාණ ධාතුව අත්විඳින්න ඵලසිට වලින් ඵලසිට දිගට පේලි පේලි පේලි පේලි පේලි පේලි උඩ පහළ වෙනවා ඒ පේ ඵලසිට පේලි වලින් නිර්වාණ ධාතුව විඳිනවා ඒ නිර්වාණ සැපේ විඳිනවා මේ හතර දෙනා විඳිනකොට විඳින්නේ ආකාර හතරකටයි. Tamanට පෙනිච්ච හැටියට. Tamanට මේ දැනිච්ච හැටියට. Tamanට හසු වෙච්ච හැටියට. උදාහරණයක් හැටියට කියනෝ නම් අපේ මට්ටමේ බොහෝම ප්‍රාථමික පුංචි උදාහරණයක් කිව්වොත් එහෙම මේ අපි මේ හතර දෙනෙකුට දෙනවා හතර දෙනෙකුට දෙනවා ફોකසින් කැපැසිටි එක හතර ආකාරයකට තිබෙන්නා වූ මේ බයිනොක්ලෝස් හතරක් බයිනොක්ලෝස් කියලා කියන්නේ දුරක්ස් හතරක් හතර දෙනෙකුට දෙනවා එක තැන කන්දක් යොමු කරන්න කන්දක් දිහා බලන්න එතකොට මේ බයිනොක්ලෝස් මේ දුර දුරක්ෂයෙන් හතරෙන් එකම වස්තුවක් දකිනවා හතර දෙනා ආකාර මේ කියන්නේ හතර මේ බයිනොක්ලස් හතරකින් දුරක්ෂ හතරකින් දකිනවා හැබැයි බයිනොක්ලස් හතර මේ කියන්නේ කැප්චරින් කැපැසිටි එක අඩුයි. ඒ කියන්නේ වෙනස්. එකක තියෙන්නේ 100ට එකක තියෙනවා 100ට 80ක්. එකක තියෙනවා ඒකේ තියෙනවා 160ක්. තව එක තියෙනවා 140ක්. තව එක තියෙනවා 100ට මේ 20. දැන් බලන්න 120ක් තියෙනවා මේ පෙනීමේ ගතිය 140ක පෙනීමේ ගතිය 160ක පෙනීමේ ගතිය 180ක පෙනීමේ ගතිය. දැන් මේ හතර දෙනා එකම වස්තුවක් බලන්නේ. හැබැයි හතර දිනාටම පේනවා. හතර දිනාටම එකම වස්තුව පේනවා. හැබැයි මේ පේනකොට ඒ හතර දිනාම දකින්නේ බලන්නේ ලෙවල් හතරකින්. එතකොට මේ ලෙවල් හතරට මේ විදිහට පේන්න මේ බලපෑමක් කරලා දෙනවා මාර්ග සිත් වලින්. මාර්ග සිතේ තිබෙනා වූ ඒ හයියේ නිසා තමයි මාර්ග සිතේ තිබෙන හයියට අනුකූලව තමයි ඵලසිතේ තිබෙන්නා වූ ක්‍රියාව. ඒක නිසා සෝවාන් මිච්චෙක්කිනාගේ මාර්ගසිතේ මාර්ගසිත ප්‍රත්‍යගතියක් තිබෙනවා ඒකේ ඵලසිතට. ප්‍රත්‍යඋප්පන්න සබයි. හේතුඵල නෙවෙයි. මෙතන කියන්නේ ප්‍රත්‍යගුණ උපකාරක ස්වභාවය. මාර්ගසිතින් දැක්කේ 100ට 20ක ප්‍රමාණයෙන්ද එහෙනම් ඵලසිතෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ 120 ප්‍රමාණය පමණයි. ඊට වඩා වැඩි කරන්න බෑ. ඒ පේන ලක්ෂණේ එච්චරයි පේන්නේ. ඊට වඩා වැඩි වෙන්න නම් සූපම් වෙන්න. සකදාගාමී. සකදාගාමී මාර්ග සිතට අල්ලලා දෙනවා යම්කිසි ගැම්මකට යම්කිසි ප්‍රමාණයකට නිර්වාණය හසු කරලා දෙනවා. ඵලසිත වලින් නිර්වාණය අත්විඳින්න යන උට ඒ මට්ටමට තමයි ඒක දකින්නේ. ඊට වඩා ඕනනම් අනාගාමී වෙන්න ඕන. අනාගාමී සිතට යම්කිසි ආකාරයකට ඒ නිර්වාණය අහු කරලා දෙනවා ඵල සිත්තරින් විනිත් ලැබෙන්නේ එච්චරයි. ඊට වඩා වැඩියෙන් ඕනනම් රහත් වෙන්න. රහත් මාර්ග සිතට අහු කරලා දෙනවා හොඳට හොඳ ප්‍රබහස්තර වූ ඒ වගේම හොඳට ඉරපෑවුවාගේ ඒ නිර්වාණය තහවුරු කරලා දෙනවා ඵල සිත් වලට දැනෙන ආන්නේ වගේ බ්‍රයිට් ගතියක්. මේ විදිහට මේ ඵලසිත වලින් ඒ ඵලසිත වල තිබුණා වූ ඵලසිත ඇවිල්ලා ඒකෙන් පේන ටිකට බලපෑමක් කරන්නේ ප්‍රත්‍ය ගුණේ තියෙන මොකේද අන්න අර කියන්නා වූ මාර්ගසිත වල ඒක නිසා මේ මාර්ගසිත මේ 33ක් තිබෙනවා මේ කර්ම එහෙම නැත්නම් චේතනාවේ තිබෙන්නා වූ හැකියාව ගොඩගස්ත. ඊ අවස්ථා තිස්තුනෙන් හදලා දෙන්නා වූ ශක්තිය වෙනස් වෙනත් ආකාරයෙන් නිකුත් වී යන ගතිය සලකන එකට කියනවා කර්ම ප්‍රත්‍ය කියලා. ඉතින් ඕක තව දිගට තියෙනවා කියන්න දැන් ඔය මේ ප්‍රත්‍ය මේක කියලා කොටසක් තිබෙනවා. ඒක අපි සලකන්නේ සමහර ආධුනික අයට ඉතින් මේ ගොඩවල් තුනක මේක හිතාගන්න ටිකක් හිතට පටලැවිල්ලක් එන නිසා. නමුත් ඒකේ අර වීටි මේ සලකා බැලීම තියෙනවා වෙනම අපි ඒකත් පසු අවස්ථාවකදී සිද්ධ කරමු. ඉතින් මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා හැම දිනාටම මේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ਸਰුවචිතා ඥානය කියලා අපි අහලා තියෙනවා. ਸਰුවචිතා ඥානෙ සියල්ල දකින්නා වූ නුවණ මේ ਸਰුවචිතා ਸਰුවචිතා ඥානයේ තිබෙන්නා වූ විසිතුරු බව. ਸਰුවචිතා ඥානයේ තිබෙන තීක්ෂණ සූක්ෂම විසිතුරු බව යන්තරම් අපේ පුංචි මට්ටමට හිතාගන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒකට උපකාරයක් වෙනවා ඒ ਸਰුවචතා ඥානෙ තියෙන විචිතුරු බව හිතාගන්න මෙන්න මෙහෙමයි කියලා හිතාගන්න හරිය උපකාරයක් වෙනවා මෙන්න මේ ප්‍රත්‍ය ධර්ම පිළිබඳව අපේ හිත වලින් විමර්ශනය කරගෙන හොයාගෙන බලාගෙන යන බුදුරජාණන් වහන්සේ මෙහි බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේගේ ඒ උතුම් නුවණින් තීක්ෂණ වූ ඒ වගේම සූක්ෂම වූ වේගවත් වූ විනිවිද දකින්නා වූ ඒ ඥාණය මේ කියන්නා වූ චෛතසික වල තිබෙන හැබෑ తත්වේ චේතනාවේ තිබෙන විශේෂිත හැකියාව බව සිත්වල තිබෙන හැකියාව රූපවල තිබෙනා වූ හැකියාව සහ නොහැකියාව ඔය ඔක්කොම එක එක එක එක එක ගොඩේ තිබෙනා වූ ඒවා වෙන වෙනම හඳුනාගත්තා වෙන වෙනම දැනගත්තා ඒක මහා පුදුම පුදුමම ඥානයක් ඒක මහා විචිත්‍ර ඥානයක් ඒ ඥානය ලැබපු නිසා ඒ ඥාණයෙන් දැකපු නිසා ඒ ඥාණයෙන් ස්පර්ශ කරපු නිසා තමයි ඒ ටික ඒ ස්පර්ශ කළා ඥාණයෙන් අවබෝධ කරගෙන මේ විදිහට යන්තරම් ප්‍රමාණයකට හෝ වේවා මේක අතුරලා විග්‍රහ කරලා දිගහැරලා කාණ්ඩ කරලා කොටස් කරලා පුංචියට කඩලා ඒ විදිහට දක්වලා තිබෙන නිසා තමයි අපි මේ එක එක ගස් කොළන් උපමා අරගෙන එක එක ಜಾති මේ පතල කරගෙන මේ තේරුම් ගන්න. අපිට ඒ විදිහට හිතන්ට අපිට මේ අවස්ථාව සැලසුනේ බුදුරජාණන් වහන්සේගේ සර්වචිතා ඥානයේ ආස්භාව මගින්. ඒ සර්වචිතා ඥානයට ආශිර්වාදයක් හැටියට සර්වචිතා ඥානයේ බපුලුවන්ට සර්වචිතා ඥානයට වන්දනාවක් හැටියට පහළ වූ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ඒ උතුම් වූ විග්‍රහය නිසා ඒ ශ්‍රාවකයන් වහන්සේගේ උත්තරීතර කරුණාභාවය නිසා අපිට තව ඉතුරුලා තිබෙනවා. ඒ නිසා අපි අද මේ කතා කරේ පැති දෙක එකක් තමයි මේ කර්මය හැදෙන තැන අනිත් එක තමයි ඒකේ විපාකයේ ගලාගෙන යන තැන දැන් මේ අවස්ථා දෙක සිද්ධ වෙන නිසා මේ කියනවා නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය ස්වභාවය කියලා. ඒ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය ස්වභාවය මේ අපිට දැනගැනීමේ වාසියක් තියෙනවා. අපි කවදාකවත් ඔය මොනාරි දෙයක් අපිට සිද්ධ වෙනකොට සිද්ධ වෙනකොට මේ අපිට ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නරක විපාක එනකොට. ඉතින් නරක විපාකයක් එනකොට ඉතින් ඒක අපි පුළුවන් තරම් පොලිසියේ ගිහිල්ලා වෙන කොහේට හරි කාට හරි පටල කරන්න උත්සාහ කරනවා. පුළුවන් අවස්ථාවලු තියෙනවා. ඒ කියන්නේ ඔය අපිම කරගත්ත දුර්වල මොකක් හරි කර්මයක් නම් ඔය ප්‍රායෝගික කියන්නේ ප්‍රයෝග සම්පත්තියේ යොදලා ඕකනේ අපිට කරන්නේ ප්‍රයෝග සම්පත්තියේ යොදලා අවවාදයක් කරලා හරි එහෙම නැත්නම් නඩුවක් දාලා පොලිසිය කියලා එහෙමෙන් කරගන්න පුළුවන් අවස්ථාවක් නැතිවම නෙවෙයි සමහර අවස්ථා තියෙනවා ඌවගේ ගිහිල්ලා පටලැවුණෙන් පස්සේ මේ කොන පොට බේර ගන්නට බැරි වෙන මොකට මේව පටලවා ගත්තද කියලා එහෙමත් හිතෙනවා සමහර වෙලාවට මේ දෙනවා මේ කර්ම ඇවිල්ලා කර්ම අපි අපිම කරගත් දේවල් අපි අපිම හදාගෙන බෑග් එකේ කර්ම බෑග් එකේ එකතු කරගෙන තියෙන කෑලි අපේ දැන් මේ කර්ම ප්‍රත්‍ය කියන එක අපි අවස්ථා 12ක් වැඩියෙන් පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ අකුසල් සිත් 12ට ඕන තරම් ඕන තරම් නටන්ට අපි ඉඩ දීලා තියෙනවා. මම අහලා තියෙනවා ඔය මේ සමහර ප්ලේග්‍රවුන්ඩ් දෙන්නේ නැල්ලු විශේෂිත පර්මිෂන් එකක් නැත්නම් ඔය ආපු ආපු ප්ලේග්‍රවුන්ඩ් එක නාට ලස්සනට තිබුණාට එහෙම දෙන්නේ නැල්ලු හැම එක්කෙනාටම. මම අහලා තියෙන කතාවක් අපේ පින්වතුන් ඊට වඩා හොඳට දන්නේ ඇති. මේ ඒකට හරි නීති තියෙනවා ඒ හැම එක්කෙනාටම ප්ලේග්‍රවුන්ඩ් එක පාවිච්චි කරන්න බෑ. මේ ඉතින් සමහර ප්ලේ ග්‍රවුන්ඩ්ස් තියෙනවා ඔය සෙල්ලම් පිට්ටනි තියෙනවා ඒකේ නැති මිනිසෙක් නැහැ. සෙල්ලම් කරන මිනිස්සුත් ඉන්නවා, පුහුණුකාරයොත් ඉන්නවා, බල්ලුත් ඉන්නවා, බලලුත් ඉන්නවා, හොරුත් ඉන්නවා, තක්කෙත් ඉන්නවා හැම එක්කිනාම ඉන්නවා. මේ අපේ මනස හිතක් ගත්තයින් පස්සේ මේ අකුසල් සිත් 12ට ඌනේ දෙයක් කරගන්නට පීඨනියක් වගේ අත්හැරලා තියෙන. ඉතින් ඒ නටන නටන හැම අවස්ථාවකදීම ඔය එක්කිනෙකුට බැනපු කර්මයක්, නිර්සියා කරපු එකක්, රබපු එකක්, අයිරම් පාට් දාන්න කරපු කර්ම, ඊට පස්සේ කේලමත් දෙකක් වශයෙන් කියාපු කර්ම, ඊට පස්සේ ඇදකුද දක්වපු කර්ම, ඊට පස්සේ බොරු කියපු ඒවා ඒ වාගේම ඔය පොඩි පොඩි වස්තු වල හැටියට ගස් ටික කඩාගෙන හොරෙන් කාපු ඒවා ඔය ඔය ඌවා ගොඩ මේකෙත් තියෙනවා. මේවා ගොඩ තිබෙනවා. සමහර රට හොරකම් කරන අයට උදව් කරපු ඒවා බොරු කියන අයට උදව් වෙච්ච ඒවා ඒවා එව්වත් ඔකේ තියෙනවා. ඔය ආස්සේ මිනිස්සෙක් වැටුණාට පස්සේ යාට නැගිටින්න උදව් කරපු කර්මයක් තිබෙනවා. බල්ලෙකුට බල්ලෙකුට කෑම ටිකක් දීපුවා තියෙනවා. දෙමෝපියන්ට උදව් උපකාරකයේ කරපු ඒවා තියෙනවා. ඒ වගේ හොඳ කර්මත් ලෝකයේ තියෙන. පොඩි ඒවා ලොකු ඒවා මිශ්‍රණයෙන් තියෙන්නේ. දැන් ඕවා තන්තැන් වල තන්තැන් වල අවස්ථාව බත් බලා බල බලා ඉඳලා දෙන්න පුළුවන් අවස්ථාවේදී ඒ රේට් එකේ කර්මයක් ඇවිල්ලා අපිට විපාක දෙනවා. ඉතින් අපිම තේරුම් ගන්න ඕනේ මේවා අපිම හදපු කර්ම තමයි අපිට ඉන්නේ කියලා. අපිම හදපු කර්ම අපිට එනවා. ඉතින් මෙතනින් ඉසු වෙන්න එපා. හදලා තින්නේ මේ චිත්ත පරම්පරාවේ ඉහළ තැනකනේ. ඉතින් ඒව අපි තේරුම් ගන්නට ගන්නකොට අපිට අර කම්පන ඒ වගේම වෙනත් කෙනෙකුට අපි මේ චෝදනා කරන්න යන ඒවා ඒව නවතින. එතකොට ලෝකයට යම්කිසි සාමයක් සහනයක් සැලසෙන. ඉවසීම කියලා කියන එකත් නොයවක්. ඉතින් සමහර ඒවා තියෙන අපිට පහසුවක් සැලසෙන සමහර අපි සමහර ඒවා තියෙන අපි අමාරුයි දාන. ඒ නිසා මේකත් තීරුම් අරගන්න අපිට මොක උදව්වක් වෙනවා මේ කර්ම ප්‍රත්‍ය සලකා බැලීම. අද නානක්ෂණයක කර්ම ප්‍රත්‍යයේ තිබෙනා වූ විශේෂත්වයේ තමයි මේ අපි මත් කළේ. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගත්ත ශාන්තිනායක සම්මා සම්බුද්ධ ජානන් වහන්සේගේ අනන්ත වූ අපරිමාණ ගුණානුභාව බලයෙන් සර්වචිතා ඥානානුභාව බලයෙන් කර්ම විපාකයේ දකින්නා වූ නුවණි නුවණියානුභාව බලයෙන් ප්‍රත්‍ය ධර්මයන් දැනගත්තා වූ ඒ උතුම් නුවණියානුභාව බලයෙන් ඒ වගේම සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ අනන්ත අපරිමාණ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගේ අනුභව බලයෙන් මේ පින්වතුන් මේ ධර්මයේ ඇසීමෙන් හිතීමෙන් මෙනෙහි කිරීමෙන් උපදවා ගන්නා සියලු කුසල ධර්මයන්ගේ අනුභව බලයෙන් හැම දිනාටම තව තව ධර්මයේ අහලා මෙනෙහි කරලා හිතලා හොඳට තව ගැඹුරින් මේ කරුණු වටහාගෙන තීරම් අරගෙන විසද වූ ඥානය සකස් කරගන්නට මේ හේතුපනිසරේ වේවා ඒ වාගේම හැම දිනාටම ධර්මයේ වැටේවා අපෝධ වේවා කර්මයේ තිබෙන භයානකත්වයක් විපාකයේ තිබෙනා වූ භයානකත්වයක් කර්මපත්තියේ තිබෙනා වූ නියම ස්වરૂපයක් ප්‍රතිඋප්පන්න ධර්මයන්ගේ තිබෙනා වූ නියම ස්වરૂපයක් තීරුම් අරගෙන කර්මයක් සිද්ධ වෙන්නේ නැති කර්ම විපාක සිද්ධ කරන්නේ නැති මේ කර්ම විපාක කියනා වූ ඒ ස්ථාන ධර්මතා දෙකෙන්ම අයින් වූ කර්මයක් නැති විපාකයක් නැති හේතුවක් නැති හිතක් නැති චෛතසික රූප මොකක්වත්ම නැති හේතුඵල ධර්මයට කිසිම සම්බන්ධතාවයක් නැති පිරිසිදු වූ ශාන්ත වූ නිර්මල වූ අසංකෘත ධාතුව නම් වූ ඒ උතුම් නිර්වාණ ධාතුව සෑම දිනාටම උතුම් ආර්ය නුවණින් අවබෝධ කරගන්නට ලැබේවා සියලු දෙනාගෙන් සිත් නිර්වාණ ධාතුවෙන් නිවනින් නිවී ඒවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම පෙරුවන් සරණයි සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍ර මිත්‍රයනි බන්තේ ජිනාලංකාරයන් විසින් අද දවසේදීත් අපිට ඉතා උතුම් ධර්ම දේශනාවක් පැවැත්තුවා මම හිතනවා කල්යන මිතුරු මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා කියලා අදහස් හෝ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම ප්‍රශ්න තියෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ විනාඩි 20ක් විතර කාලයක් මම හිතන්නේ අපිට තියෙයි. 20ක් 25ක් ඒ නිසා අවස්ථාව තියෙනවා. වැඩි වෙලා ගන්න නැතුව එකතු වෙන්න ඕනේ වෙන කෙනෙක් කියලා බලන් ඉන්න නැතුව ප්‍රශ්න තියෙනවා නම් එන්න. අත්තරන් සරණයි අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අත්තරන් ධර්මදේශනාව දිගට අහගෙන යනකොට මට හිතුනේ ස්වාමීන් වහන්සේ චේතනාව කියන එක හුඟක්ම බලවත් කර්මය කියන එක හුඟක් බලවත් කියලා. ඒතකොට ස්වාමීන් වහන්සේ මට මෙහෙම අදහසක් ආවා දැන් මේ කර්ම ශක්තියම මේ කර්ම ප්‍රත්‍යම එමන්නම් චේතනාවම දැන් ඔය ඍතු නියාම මේ බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම, කම්ම නියාම කියලා නියාම ධර්ම තියෙනවා. එතකොට ඒවැනුත් එතන බලවත්කමක් තියෙනවද ඊළඟට දැන් අපිට ගත්තතින් ඍතුජ ආහාරජ වගේ දේවල් ලැබ ප්‍රත්‍ය වෙන්න මේ කර්මයේ බලපෑම වෙනවද කියලා වගේ අදහසක් අවසාමින් වහන්සේක ගැළපෙන ප්‍රශ්නය අද දන්නේ ඔබ වහන්සේට පුළුවන් නම් ඒක ගැන සඳහන් කරත් බොහොම පිං මේ නියාම ධර්ම පහෙන් එකකට විතරක් ගැළපීලා යනවා කර්ම නියාමයේ කියන එක. මේ කර්ම නියාමයේ කියන එකට මේක සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් ඒවා ඔය මේ අනිත් වගේ තිබෙනවා පොඩි සම්බන්ධයක් තියෙනවක් තියෙනවා නැතිවක් තියෙනවා ඒක හැබැයි මේ ඒක මම මීට ඉස්සර වෙලා අවස්ථාවකදීත් කියවලා තියෙනවා මේ සමහර වෙලාවට කර්මය සම්බන්ධ වෙලා පොඩි පොඩි බාහිර දේවල් එන අවස්ථා තියෙනවා. හැබැයි ඒක ඒ වගේ දේවල් ඍතුවෙන්ම වෙනවා කියන එකක් නෙවෙයි. දැන් අපි හිතමු දේවානම් පිය දේවානම් පියතිස්ස රජතුමාට දේවානම් පියතිස්ස රජතුමා පහළ වෙන කාලේ එතුමාට ඒ රාජ්‍ය වෙන කාලේ මුතු වර්ග 8ක් මිනිස්සුන්ට හම්බ වුණාලු. ඒ කියන්නේ මුතු වර්ග 8ක් එතකොට ඒවා ඒ රජතුමාගේ පිනකට පහළුණයි කියලා කියන්නේ. දැන් මුතුයි පිනයි බලන්නකෝ වෙනස්නේ. දැන් මුතු කියන જાති මොකද තියෙන ඒවා. ඒ මුතු කියන જાතිය මොකද තියෙන ඒවා ඒවා ඉතින් ඒ සත්තුන්ගේ ඉතින් අර බෙල්ලන්ගේ ඉතින් හරි පුදේ තියෙන ස්වභාවික දේවල් හරි තියෙන දේවල් ඒවා ඒවා එහෙ තියෙන්නේ නැතුව පුද්ගලයාට ලං කරලා දුන්නනේ. ඒකේ තියෙනවා යම්කිසි කර්ම බලවේගයක්. අනිත් එක තමයි ඔය මේ ඔය රත්තරන් ආකාර පහළ වෙනවා. ඒව රත්තරන් කියන ඒවා පොළොවට සම්බන්ධ දේවල්. නමුත් ඒවා ඒ වගේ තියෙනවා ඒ අයිතිකාරයාට කර්මය ජීවෙන්න එක්කිනාට පොඩ්ඩක් කිට්ටු කරලා දෙන ගතිය. දැන් ওই තියෙනවනේ දැන් චක්‍ර රත්නය කියලා එකක් තියෙනවා කියනවා. මේ එක තැනක තියෙනවා චක්‍ර රත්නේ. ඉතින් මේ චක්‍ර රත්නේ දැන් අපි දැන් දැන් කවුරු හරි ස්කැවෙට් මේ කරන්න ගිහිල්ලා ඕක කොහෙද තියෙන්නේ කියලා හාරලා ඕක හොයන්න බෑනේ. නමුත් පින තියෙන ඒ පුණ්‍යවන්තය ආවන් පස්සේ ඒක මේ පහළ වෙලා මතුවලා එනවා කියනවනේ තියෙන තැනින් නැගිටලා අන්න එහෙම අවස්ථා තියෙනවා ඩිරෙක් කර්මයට සම්බන්ධ ඒවත් තිබෙනවා නැති ඒවත් තියෙනවා ටිකක් වක්‍රාකාරව දුරින් දුරින් සම්බන්ධ වෙන ඒවත් තියෙනවා තේරුණා සමින්හන්ස ඒකටම සම්බන්ධද කියලා දැනගන්න කැමතියි දැන් අර අර දිව්‍ය මන්දිර වගේ දේවල් ඒ කියන්නේ කර්ම සමුත්ථාන ඍතික රූප වගේ දේවල් හැදෙන තැනත් ඒ විදිහ සම්බන්ධයක් තියෙන මේ සමින්හන්ස පොහොම හත්ය එහෙම තියෙනවා. ඒ කියන්නේ ඍතුජ දේවල් පහළ වෙනවා කර්මයේ තල්ලුවක් එක්ක. කර්මයේ කර්මයේ හිතියට තමයි මේ ඒක සිද්ධ වෙන්නේ. දැන් ඔය දෙවි දේවතාවන් පහළ වෙනකොට කවදාකවත්ම ගිහිල්ලා ඒගොල්ලෝ <coughs> ඒගොල්ලෝ මේ ගෙවල් හදන, මාලිගා හදන විමාන හදන කට්ටියක් නෙවෙයි ඔය තියෙන 15 වෙනි එකක නේදී ඉන්නේ. එතකොට ඔය ඒ 15 වෙන දේවල් ඒ අයට ඒ අයගේ තිබෙන කර්මයේ බලපෑමක් තල්ලුවක් ඒකේ කර්ම ඒ ආනුභාවයක් නිසා බාහිරව පහළ වෙන්නා වූ වස්තු ඒවට කියනවා කර්මයෙන් හටගත්තා වූ ඍතුජ රූප කියලා. කම්ම සමුත්ථාන ඍතුජ රූප. හැබැයි මේ මෙතන කියන්නේ අපැත්ත වශයෙන්ම එහෙම කෙලිම අර වක්‍රාකාරව කෙවරවල් දෙයකට එහෙම කියව නෙමෙයි මේ මෙතන ඔය අපේ කර්ම කර්ම විපාක රූප කියන ඒවා කෙලින්ම ආපු ඒවා. කර්මජ ඉතින් අර විදිහට සම්බන්ධ වෙනේවත් තියෙනවා. දෙවි දේවතාවන්ගේ මේ සමහරට ඇඳුම් පැළඳුම් ඊළඟට තව තියෙනවනේ ඔය මේ කල්ප රුක්ස එහෙමත් ඔය මිනිස්සුන්ගේ පිනටනේ පහළ වෙන්නේ. ඒවා එහෙම තියෙනවා සමිනාස අවසරයි ස්වාමීන් වහන්සේ මේ කර්මජ රූප ප්‍රවෘත්තිය ගත්තාම දැන් අපිට එතනදී රූප ප්‍රවෘත්තිය ගැනෙන්නකොට විශේෂයෙන්ම මේ ජීවිතේන්ද්‍රිය රූපයෙන් විශාල මෙහෙයක් සිද්ධ වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා සම්මාස. එතකොට මේ කියන්නේ කර්මජ රූප නබිද පවත්වා ගැනීමත් ඒ කියන්නේ සංස්කෘතියක් වශයෙන් ඒ ප්‍රවෘත්ති කාලයේදී පවත්වා ගැනීමට ජීවිතින්ගේ රූපය විශේෂයෙන් උපකාරී වෙනවා කියලා ගන්නවා. එතකොට මේ ජීවිතින්ගේ රූපය කර්මජ රූපයක් හැටියට ලැබෙන්න ප්‍රතිසන්දි සිතේම තියෙන කර්ම ශක්තිය බලපනවා කියලා තේරුම් ගත්තොත් නිවැරදි ගන්නහත. එතකොට එකම කරන ලද කර්මයක් නිසා ඇතිවෙන ප්‍රතිසන්දි සිතේ තියෙන කර්ම ශක්තිය තමයි මේ ඒ ජීවිත ඉන්ද්‍රිය ඇතුළු අනිත් කර්මජ රූප වල ප්‍රවෘත්තියට බලපාන කියලා ස්වංසානස් ඒක අපි විස්තර කරගන්නවා. මේ සමානතාවයක් තියෙනවා ෆ්ලෝ එක එක ලෙවල් කියන්නේ. දැන් ප්‍රතිසන්දි සිතට සමානයි ඔය මේ භවංග සිත් එහෙම ඊළඟට ඒ හදලා දෙන්නා වූ කර්මජ රූප පවත්වාගෙන යෑමට තිබෙන්නා වූ ඒකත් ජීවිත ඉන්ද්‍රියත් ඒ රංචු වල එහෙම නැත්නම් ඒ රූප කලාපයක පැවැත්මට විතරනේ ඔබ බලපාන්නේ. ඒ රූප කලාපයක පැවැත්ම ඉවරලා ඒ ටික නැති වෙනකොට ඊළඟට ජීවිත ඉන්ද්‍රිය අනිත් එනේව පරම්පරාවට යන්න එහෙම එක ලෙවල් එකකට තමයි විපාක සිත් විපාක ඒ වගේ වැඩ කරන්නේ. <clears throat> දැන් ඔය මේ රූප කලාපයක් පහළුණාන් පස්සේ ඒ චිත්තක්ෂණ ප්‍රමාණයක් තියෙන ඒ චිත්තක්ෂණ ප්‍රමාණය පවත්වාගෙන යන්න විතරයි ජීවිතේන්ද්‍රය එතනදී උපාර භාවයක් ඇති වෙන්නේ. එතනින් එහාට ඒක පවත්වන්නේ ධර්ම ස්වභාවයෙන්ම ජීවිතේන්ද්‍රයක් නැති වෙලා යන ඒ වාගේම මේ අනිත්‍යයක් නැති වෙන. නමුත් ඒක પરම්පරාව වශයෙන් ගෙනියන්න අරක සමාන ස්වභාවයක් තියෙනවා. හැබැයි මෙහෙම එකක් තිබෙනවා මේ ඔය ප්‍රතිසන්දි අවස්ථාවේදී ඇතිවෙනා වූ ඒ කර්ම එතනදී හරි බලවත්. හරිම බලවත්. ඒ හිතේ තිබෙනා වූ එකත් ඒ වගේ. ආරම්භක අවස්ථාවක් නේ. ඊට පස්සේ යන්නේ ඒවා එක්තරා ලෙවල් එකකට තමයි යන්නේ. ඒක අඩුවක් කියලා කියන්නේ එක ගානකට තමයි යන්නේ. ඒක නිසා සමාන තත්ත්වයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් මේ කර්මජ රූප ප්‍රවෘත්තියට හේතු වෙන්නේ අර <clears throat> ප්‍රතිසන්දි සිතට අදාළව ඊට පෙර කරන ලද කර්මයේම එකම කර්මය නිසා ඒ විදිහට ඒක යන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සන්නස. එහෙම වෙනවා. එහෙමනම් දැන් අපි ඒකට කියන දැන් කෙනෙකුට හිතන්න පුළුවන් එක ෂණයක එක ෂණයක කරපු කර්මය කොහොමද මෙච්චර කාලයක් අල්ලා හිටින්නේ කියලා එහෙම තියෙනවා. කර්මයේ තිබෙනවා දැන් එක ගොයන් ගහකින් එක වී ඇටයකින් වී අරල් මහා බරගානක් හදලා දෙන. ඒ වගේ එක කර්මයකින් ප්‍රවෘත්ති ප්‍රතිසන්දි ප්‍රවෘත්ති මේ සිත් හදලා දෙනවා ගොඩක්. අනිත් එක තමයි ඒ එකක්. තව කරපු කර්ම තියෙනවනේ. ඒ වගේ ඒක අල්ලලා දෙනවා. උපස්තම්බණය කරලා දෙනවා. දැන් ওই කර්ම විස්තර කරලා තව තියෙක ක්‍රමයක් තියෙනවා. සමහර වෙලාවට තියෙන කර්මයේ එක ලයින් එකේම එකකින් ගිහිලන් පස්සේ මේකෙන් ඉවරයි නේද කියලා එහෙම හිතෙනවා. නෑ. කර්මයේ තියෙනවා උත්පාදනයේ ලබා දෙන කර්ම තියෙනවා. උත්පාදනයේ ලබා දුන්නට පස්සේ දෙවනුව ඒවා පවත්වාගෙන යන්න උදව්පකාර කරන්නා වූ කර්ම තියෙනවා. ඒ කර්ම වල ලයින් එකෙත් තිබෙනවා එකම වර්ගයේ කර්ම හදලා දෙන ඒවා. ඒ විදිහටයි මාත්‍යා. හොඳයි ස්වාමීනාත් බොම්බින් තව පොඩි ප්‍රශ්නයක් ගන්න ස්වාමීනාත් වහන්සේ අපිට අද විස්තර කරලා දුන්නා මේ අර දැන් අපිට දැන් මෞකුසක උපදිනවා නම් ඇත්තටම එතන දැන් රූපයක් ප්‍රතිසන්දි වශයෙන් ප්‍රතිසන්දි රූප ඇති වෙන නිසා එතකොට ඒ විදිහේ සිතක් ඇති වෙන්න නම් ඒ කියන්නේ රූපයක් ඇසුරු කරගෙන සිතක් පහළ වෙන්න ඕනේ වගේ කියලා වගේ මට ඒතර පොඩ්ඩක් තේරුම් ගන්න තියෙන ස්වාමීන් වහන්සේ දැන් අරූප අරූපී බ්‍රහ්ම ලෝකයක අපි තුමෝ ජීවත් වෙන බ්‍රහ්මයේ චුත වෙනකොට රූපී බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දී ගන්න අවස්ථාව වගේ ගත්තොත් ඒ කියන්නේ එතන චුත වෙන අවස්ථාවේදී රූප සම්බන්ධයෙන් යම්කිසි උපාදානයක් හිමත් නැත්තම් සිතුවිල්ලක් ඇති වෙන නිසාම දෙයක වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් සානා. රූපී බ්‍රහ්මලු අරූපී බ්‍රහ්මලෝකයේ පහළ වෙලා ඉන්නා වූ බ්‍රහ්මයේ කිසිම අවස්ථාවකදී රූප ලෝකයට උප්පත්ති වශයෙන් එන එන්න හේතු වෙන කර්මයක් එහිදී සකස් කරන්නෙත් නැහැ සකස් කරන්නට අවස්ථාව නැහැ. එතකොට විශේෂ පින්කම් ආදී පවත්වනේව නැහැ. එතකොට ඒක රූප භූමියක් නොවි. ඒක ඇවිල්ලා මනස අරූපී ධර්මයක එකට ගැට ගැහි රැඳී පවතිනා වූ අවස්ථාවක්. එයාගේ කාල සීමාව ඉවර වෙලා එතනින් චුත වෙන්න යන අවස්ථාවේදී රූපාවචර බ්‍රහ්ම ලෝකයකට උප්පත්ති වශයෙන් එනවා නම් අරූපී බ්‍රහ්ම රාජයාට මතක් වෙන්නේ ඒ එතනදී එයාට පහළ වෙනවා ඊට පෙර ජීවිතවල ආසන්න ජීවිතයක අය කියන්නේ රූපාව අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දියේ ගන්ත කලියෙන් ඇතිවෙච්ච මතකයක්. ඒ මතකයකට අනුව ඒ හැදිච්ච පරණ රූපයක එල්ලීගෙන ඒකට අනුකූලව තමයි එයාගේ ප්‍රතිසන්දි හැදෙන්නේ. ඒක නිසා පරණ කුඩ අනුසේ වාස ඒ කියන්නේ කෙලෙස් නැති කරපු කෙනෙක් නෙවෙයි එයා ගොඩාක් පරණ දේවල් ඒක ස්ටෝර් එකේ දාලා තියෙනවා. දාලා දාලා දාලා දාලා මේ චුත වෙන අවස්ථාවේදී වෙන්නේ මේ එයාට පරණ එකක් පරණ එකකින් ඇවිල්ලා ඊට පස්සේ ඒක අල්ලගෙන ඒකේ උපාදානයේ වශයෙන් දීගෙන තමයි ඊළඟට යන්නේ. ප්‍රඥාට උනත් ප්‍රතිසං කියන්නේ කුතිසිතේ කියලා කියන එක 아무තු එකක්. දැන් අපිට උනත් එහෙමයි. අපිට සමහර වෙලාවට අපි මේ හිතාගෙන හිටියට මේ manuss ලෝකේ ඉපදිලා manuss ලෝකේ ඉඳගෙන මේ කරන්නා වූ දේවල් මතකයට එයි කියලා හිතුවාට ඒවට සමහරලාට පරණ කරපු දේවල් මිය යන අවස්ථාව වෙනකොට අපේ අපි කොච්චර දාන සීල භාවනා අරවා මේවා කරලා තිබුණා මීට පෙර ජීවිතයක හොඳට කරපු ඒක බරපතල කර්මයක් නිකන් එකපාරම මේ නිකන් මහදවාලේ වගේ අපි ඉස්සරහ හිතට එන්න පුළුවන්. ඒකෙන් අපි අපි මේ මේ ජීවිතයේ මොන දේවල් කරත් අපි ඊළඟට ජීවිතයේ ඊළඟ ජීවිතයේ උපදින්න ඒ කියන්නේ ප්‍රතිසන්දිය ගන්නට අපිට හේතු වෙන මේක ඉස්සලා ජීවිතයක කරපු එකක් තමයි අග්ගාල ඇදලා ඉන්නේ. එහෙම තියෙනවා. ඒක නිසා අර අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සිද්ධිය ඔය වගේ. එහෙදි කෙරෙන්නේ නැහැ රූපාවචර මේ කියන්නේ රූප ආධාරයක් කරගෙන නැති නිසා කර්ම එතනදී හදන්නේ නැහැ නමුත් පරණයකින් තමයි යාකට හෙලෙන්නේ. තිරුවන් සරණයි. ආ තිරුවන් සරණයි කරන බොම්පි. ඒකයි කියන්නේ. ඒ කියන්නේ කර්මයක් කරපු කෙනෙක් අපේ දැන් එයාගේ වැඩ කරන්නම අපි හිතමු අපි සල්සි 12ම විතරයි කියලා. එතකොට තවත් කෙනෙකුට පේනවා මෙයා කරන වැඩ වලින් මෙයා අපි සල්ම කරගන්නවා කියලා. ඒ අවස්ථාවේ අපිට කොහොමද සෝමදාස උදව් කරන්න පුළුවන් වෙන්නේ? යම් කිසි කෙනෙකුට මේ යම්කිසි කෙනෙකුට උදව්වක් කරන්න ඕනේ නම් ඒකට ඇත්ත වශයෙන්ම තමන්ට කිව්ව තමන් කිව්වයින් පස්සේ අහන ඒවා තියෙනවා එහෙම වුණොත් එහෙම උපකාරයක් වෙන්න පුළුවන් නැත්තම් එහෙම මේ එයාට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ඕන. ඒ කියන්නේ වෙන ඔය මිනිස්සු ඉන්නවා මේ හොඳට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා වෙන කෙනෙකුට දම්වා දාවලා කියෙව්වන් පස්සේ එයා කියන එක අහනවා. එහෙම කියන එතකොට එයාට එහෙම උදව්වක් උපකාරයක් වෙන්න පුළුවන්. දැන් ඔය ඒක සමාජයේ තියෙන එකක්. අපි ওই සමහරුන්ට කියන දේවල් නිතර නිතර ගෙදරක අපි හිතමු ගෙදර ස්වාමියා දරුවෝ භාර්යාව නෑදෑයෝ සහෝදරයෝ ඕගොල්ලන්ට යමක් කියනකොට නිතරම පේනවා නිතර පේනවා දකිනවා ඇහෙනවා ඒ ඇයට කිව්වන් පස්සේ ගණන් ගන්න හිත බාර ගන්න ඒ එවැනි අවස්ථාවකදී එයාගේ හිත ගරු කරන වචනේ අහක දාන්න බැරි කෙනෙක් ලව්වා ඒක කියන්න කියන බුදුරජාණන් වහන්සේත් ඕක මේ ඕක දේශනා කරානේ. එහෙම කිව්වන් පස්සේ එයා පිළිගන්න එහෙම උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ඔය ජීවිතවල තිබෙන්නා වූ පෞද්ගලික අත්දැකීම් එක්ක ජීවිත කන පිට ගහනවා. ලෙඩක් හැදුනාම කැන්සර් එකක් හැදුනායින් පස්සේ එහෙම නැත්නම් වෙනත් මහා බරපතල දෙයක් ඇති වුණාට පස්සේ මේ වෙනත් කෙනෙක් සම්බන්ධ නැතුව ආන්න එතකොට ටක් ගාලා වැටෙනවා. දැන් අපි හිතමු මේ වෙනත් කෙනෙක් සම්බන්ධ නැති කියලා අපි හිතමු මේ මොකක් හරි රණ්ඩුවක් වෙලා අවියාවුදයකින් පහර දුන්නයි කියලා එතකොට හැම වෙලෙම මෙයා වෛරයක් හදාගන්නවා. වෛරයක් හදාගන්න ඒක වෙනත් කෙනෙකුගෙන් සිද්ධ වෙච්ච දෙයක් හැටියට එයා කාට හරි ඒක තල්ලු කරන්න පහන්සි ගන්නවා. හැබැයි සාමාන්‍ය ලෙඩක් හැදෙනවා කියන එක නෙවෙයි. ඒකේ කවුරුවත් සම්බන්ධ වෙලා නැහැ. Tamange ජීවිතේෙම එයාට තේරුමක් යනවා. එතකොට ඒගොල්ලෝ මේ ඔය නරක වැඩ වලින් අයින් වෙලා හොඳ වැඩට එනවා. බොහෝ අවස්ථාවලදී හොඳම දේ තමයි තමන් එයාව පිළිගන්නා වූ එයා හිතින් ටිකක් ගරු කරන කෙනෙකුට කියලා මේ මාර්ගය පොඩ්ඩක් හසු කරලා දෙන්න. අත්වන් තරණ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ දැන් ගිය සතියේ කියලා දුන්නු සහජාත මේ කම්මපත්ති කියන ස්වාමීන් වහන්සේ ඒකත් ඒක චිත්තක්ෂණික එකක් කියලා තේරුම් ගත්තොත් හරියද? ඔය සහජාත ක්‍රමප්‍රත්‍ය කියලා කියන්නේ ඒක චිත්තක්ෂණයක එකක්. ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ මේ කට්ටායතන කියන එකයි සලායතන කියන එකේ වෙනස කොහොමද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න පුළුවන්? චට්ඨායතනය කියලා කියන්නේ මන ආයතනයටයි. ඔය මේ ඒකේ ඔය චට්ඨායතනය කියලා කියන්නේ සමහරුන්ට ඔක තේරෙන්නේ නැහැ. ඒක චිත්තක්ෂණයක ඒක චිත්තක්ෂණීක මේ මේ පටිච්ච සමුප්පාදයේ දක්වන තැන තමයි චට්ඨායතනය කියලා බහුල පාවිච්චි කරන්නේ. දැන් ඒකට කියන්නේ චට්ඨායතනය කියලා කියන්නේ මන ආයතනය කියන එකයි. දැන් චක්ඛායතනය දැන් මේ හයවෙනි ආයතනය කියන එකනේ. දැන් රූපායතනේ, සද්ධායතනේ, ගන්ධායතනේ මේ ඒ විදිහට කියන්නේ චක්කු ආයතනේ, සෝත, ගාන, જીවහ, කාය, මන ඊට පස්සේ අවසානට කියනවා මේ චත්තායතන එක. ඒ ඇවිල්ලා මන ආයතන හිත කියන එකයි. ස්වාමීන් දැන් අපි දැන් චක්කු විඥානය කියන එක විපාක සිතක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ ඒ කියන්නේ ඒතර ඒ චක්කු විඥානය කියන්නේ ඒක සලායතනෙ කියලා ගත්තොත් දැන් සූත්‍රවල සඳහන් වෙන විදිහට ඒ පටිච්ච සමුප්පාදේ එතකොට ඒක නිකන් විපාක ක්‍රියාවලියක සම්බන්ධ නැත්නම් පර ආයතන කියන කොටස මේ මේ පරණ මේ කර්මයක විපාක කියන විතරක්ද තේරුම් ගන්න ඕන සායස මොකද මේ දැන් අර අභිධර්ම සඳහන් විදිහට හැම වෙලාවෙම අවිද්‍යාව අවිද්‍යාව නැතුව පටිච්ච සමුප්පාදය සඳහන් වෙන්නේ නැහැ සලායතන ගැන හැමදාම අවිද්‍යාව නැතුව තියෙන එකේ චත්තායතනනේ සඳහන් වෙනවා. ඒකට අපි සූත්‍ර එන්න එක ඒ සලායතන කියන්නේ අර පරණ කර්මයට මේ විපාකය කියලා ඒ විදිහට ගන්න පුළුවන් ස්වාමීන් මේ සරලව කියනවා නම් පටිච්ච සමුප්පාදය කියන එක බොහෝ අය බොහෝ අය පටිච්ච සමුප්පාදය කියන එක ඉගෙනගෙන තියෙන්නේ හදාarලා තියෙන්නේ දැනගෙන තියෙන්නේ කියන්නේ මේ ඔය අවිද්‍යාව එක්ක තියෙන එක විතරයි ඒ අවිද්‍යාව එක්ක තියෙන අවිද්‍යාව ඒ කියන්නේ ලින්ක්ස් ඒ 12ම තියෙන කොටස පරිපූර්ණ පටිච්ච සමුප්පාද විග්‍රහයයි පරිපූර්ණ පටිච්ච සමුප්පාද විග්‍රහය පටිච්ච සමුප්පාද මේ තේරුම් ගැනීමේදී හැම තැනම හැම හිතකම පටිච්ච සමුප්පාද තියෙනවා මේ කුසල් සිතෙත් පටිච්ච සමුප්පාදේ තියෙනවා අකුසල් සිතෙත් පටිච්ච සමුප්පාදේ තියෙනවා ක්‍රියාසිතෙත් තියෙනවා විපාක සිතෙත් තියෙනවා ඒක නිසා ඒ කවදාකවත්ම විපාක සිත කියන එක පටිච්ච සමුප්පාදයෙන් මිදිච්ච එකක් නෙවෙයි හැමතැනම පටිච්ච සමුප්පාද ධර්ම ටික තියෙනවා එතන තියෙන ඔය දැන් ඒකෙදි හොයන්ට යන්න හොඳ නෑ. එතනදී හොයන්ට යන්න හොඳ නෑ මේ අර ඔක්කොම ටික 12ම. දැන් පටිච්ච සම්පාදය මේ බලනකොට ඔකේ ගන්නේ 9යි. ඔය ඒක චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාදයට ගන්නකොට ගන්නේ ප්‍රධාන වශයෙන් 9ක් ගන්නේ. අනිත් ටික ඔක්කොම ඒක ඇස්සේ තියෙනවා. දැන් ඔය මේ ඒක ක්‍රමානුකූලව ඉගෙන ගන්න ඕනේ නැත්නම් එහෙම කෙනෙකුට මනසට පටලැවෙනවා දැන් මොකද්ද මේ විපාක සිතක විපාක සිතක පටිච්ච සමුප්පාදයේ බලනකොට බලන්නේ ඔතන තිබෙන්නේ ධර්මතා තිබෙනවා මේ සහජාත කර්මපත්‍ය කරනවා චේතනාව මේ නෑ ඒක ඒක පටිච්චසන්නේ මේ පත්‍ය ධර්ම චත්තායතන වැඩේ කරනවා ඒ මේ සිවිඥානෙ එතකොට අනිත් ධර්ම වැඩේ කරනවා තිබෙන්නා වූ චෛතසික ධර්ම ටික. අනිත් ඒවා කවදාක හිටපු ගමම්ම ඒ ඒක පහළ වෙච්ච එකක් නෙවෙයි. අනිත් එක තමයි දැන් විඥානීය පහළ වෙනකොට චක්කු විඥානේ නිකන් හුදකලා පහළ වෙන්නේ නැහැ. ඒක යම්කිසි තැනක් ආධාර කරගෙන තමයි පහළ වෙන්නේ. ඒ තමයි චක්කු ප්‍රසාදේ. චක්කු ප්‍රසාදය ආධාර කරගෙන පහළ වෙන්න තුට ඔන්න මේ රූප සම්බන්ධය එතන ගොඩ නැගෙනවා. ඊළඟට අරමුණු කිරීම වශයෙන්ුත් රූප සම්බන්ධය ගොඩ නැගෙනවා. ආන්න ඒ විදිහට තියෙන පස්සේ කියන එක එතන ගොඩ නැගෙනවා. ඊළඟට චත්තායතනය කියන එක එතන තියෙනවා විඥානය කියන එක. ওই විදිහට ඒ කියන ටික තමයි වේදනාව කියන එක එතන මතුවෙනවා. ඊළඟට අර මේ විපාකයක් නිසා විපාකසිතට ගැළපෙන විදිහට තමයි ඒක බලන්නේ. හැබැයි ඒ ඒවත් සිද්ධ වෙන්නේ ඉස්සර වෙලා තැනකදී සිද්ධ වෙච්ච කරපු එකක් හින්දා තමයි. නමුත් මේ අවස්ථාවේදී පටිච්චසමුප්පාද බලනකොට පටිච්ච සමුප්පාද ධර්ම සමුදාය බලනකොට ඔය විඥාන සිද්දේ අර අවිද්‍යාව සංඛාර අරවම ඔක්කොම එකට දාලා බලන්නේ ඒකේ තියෙන සීමාව ඉතිබෙන පටිච්ච අංග ටික විතරයි බලන්නේ. ඒක තමයි නියම විදිහට පටිච්චාංග බැලීම. දැන් අර සූත්‍ර දේශනාවලක් තියෙනවනේ. සූත්‍ර දේශනාවලක් තිබෙනවා පටිච්ච සම්දිස්ථාන තිබෙනවා සම්දිස්ථාන ගණනාවක් තියෙන ඒ තැනට තියෙන ටික විතරයි බලන්නේ. ඒක නිසා එක එක හිතක් හිතක් පහසා බලනකොට පටිච්ච අංග ඒ හිතට යෙදිලා තියෙන ප්‍රමාණය තමයි බලන්නේ තැනින් තැනට වෙනස් හොඳයි එහෙනම් අද දවසේ අපිට මේ ධර්ම සාකච්ඡාව නිමා කරන්න වෙලාව ලැබු තිබෙනවා අද දවසේදීත් අපිට භාග්‍ය ලැබුණා නවසීලන්තයේ වෙලින්ටන් නුවර වැඩ වාසය කරන බන්තේ ජිනාලංකාරයන්ගෙන් ඉතාමත්ම අගනා ධර්ම දේශනාවකටත් ඉන්නතුරු පැවතු ධර්ම සාකච්ඡාවකට සවන් දෙන්න කල්යන් මිතුරු මිතුරෙනි ඉතින් අපි හැමදිනාටම ආරාධනා කරනවා ලබන සතියේදීත් බ්‍රහස්පතින්දා දවසේදී එකතු වෙන්න මම එහෙමනම් අද දවසේදී මේ රැස්ව සිටින සියලුම කල්යන් මිතුරු මිතුරියන් වෙනුවෙනුත් අනාගතයේදී මේ ධර්ම ශ්‍රවණය කරනා වූ අනිකුත් කල්යාණ මිතුරු මිතුරයන් හැමදෙනා වෙනුවෙන් කෞර්ණ්‍ය ස්වාමීන් වහන්සේ වහන්සේ මේ කළා වූ උතුම් වූ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාව හේතු වෙනොත් අප විසින් කළා වූ කිසියම් කුසලයක් ඇත්තේ සියලුම කුසල් හේතුවෙන් ඔබ වහන්සේට පූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවනුත් හේතුවක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට මෙන්න සවන් වහන්සේ අද සාකච්ඡා නිමා කිරීම සඳහා සාදු සාදු. හොඳයි. පින්වත්නි සෑම දිනාටම පෙරුවන් සරණ යහපතක් වේවා. ඉතින් අදත් අපි මේ සියලු දෙනාම එක්වාස වෙලා බුදුරජාණන් වහන්සේ ගාම්භීරව දේශනා කළ විස්තර කළ තිබෙන්නා වූ ධර්ම කොටක එක කොටසක් විතරක් අපි අපි හැම එක්කිනාට පුළුවන් ප්‍රමාණයෙන් පුළුවන් මට්ටමින් අරගෙන මේ දුවේ මෙනෙහි කරේ කතා කරේ දේශනා කරේ ඉතින් ඒ තුලින් ඒවා ආහනහන වචනයක් පාසාම ධර්මය හොයා යන මේ ධම්මවිචය හිත එහෙම නැත්නම් බොජ්ජංග ගුණය ප්‍රඥාව පහළ වුණා ඒවා හිතලා මෙනෙහි කරන අවස්ථාවේදී ලෝභයට අවස්ථාවක් නැහැ අපේ හිතට වදින්න, ගොඩ වෙන්න ද්වේෂයට මෝහයට අවස්ථාවක් නැහැ. ඒක නිසා කුසල්සිත પરම්පරාවක් ඇති වුණේ. ඉතින් මේ කුසල්සිත වල මහා විශාල බලයක් වෙනවා නිවන් දක්න තෙක්ම. ඒ නිසා මේ උපදවාගත්තා වූ බණ ඇසීමේ කුසල ධර්මයන්ගේ අනුභව බලෙන් පින්වත් දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. ඒ වාගේ මහත්මයාගේ සියලුම අපල උපද්‍රව අතීත අකුසල කර්ම බලවේග යටපත් වෙලා කුසල කර්ම බලවේග ශක්තිය මතු කරගෙන යහපත් ලෙස නිරෝගී භාවයේ පවත්වාගෙන මේ ශාසනයෙන් මනුෂ්‍ය ජීවිතයෙන් වැඩගන්ට අවස්ථාව සැලසේවා ඒ වගේම පෞලි සෑම දිනාටම සැනසෙල්ලක් වේවා ඒ වගේ මේ පින්වත් පහත් වෙලා පහත් වෙන සෑම දිනාටමත් මේ උතුම් ධර්මයානුභාව බලෙන් බණ ඇසූ පිනීවනුභාව බලෙන් තුන්වන් සුගුණ බලෙන් මේ වගේ උතුම් ධර්ම මනස්කාරය පවත්වාගෙන ගැඹුරු ධර්මයේ හිතාගෙන මෙනෙහි කරන සාකච්ඡා කරමින් නොගේ මේ ගැඹුරු තැන් තවතර ප්‍රශ්න කරගෙන මේ විෂයව වටහාගෙන සෑම දිනාටම පාරමී පුරාගෙන උතුම් අමා මහ නිවන සැනසෙන්නට ලැබේවා නිවන් පිණිස මේ ධර්ම ධර්මයේ ඇසීමේ පිණ සෑම දිනාට මේක සිහිතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්ඛෙත්තං අනුත්තර දුර්ලභේන මයාලස්සං ලස්සිතුං වන්දිතුං වර සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටිය සත්තා සීලා දයා වාස බුද්ධ පුත්තං නමං සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට බොම්පි කල්යන මිතුපතුවෙනි මම මේ අවස්ථාවක් කරගන්නම් පොඩි මතක් කිරීමක් කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ ඕස්ට්‍රේලියාවට වැඩම කරනවා. අපි නොවැම්බර් මාසයේදී මේ වට්ටාන පූජාව පැවැත්වීම සඳහා නොවැම්බර් මාසයේ මෙල්බන් නුවරයි වැඩසටහන මූලික වශයෙන් පැවැත්වෙන්නේ නොවැම්බර් 24 25 26 27 කියන දවස් හතරේදී ඉතින් හැකියාවක් තියෙන කල්යාණ මිතුරු මිත්‍රයන් ලෝකේ කොහේ සිටියත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන්න පුළුවන් කල්යාණ මිතුරු මිත්‍රයන්ට ආරාධනා කරනවා පැමිණෙන්න කියලා. ඒ වගේම අනිකුත් අයටත් අවස් අපි අවස්ථාව ලබා ගන්න පුළුවන් ඒ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම උන්වහන්සේ ඔස්ට්‍රේලියාවට වැඩම කර සිටින කාලය තුළ අනිකුත් ප්‍රදේශයන්හි වැඩසටහන් සම්බන්ධ කර පවත්වන්න කැමති අය සිටිනවා නම් අපි සම්බන්ධ කර ගත්තොත් අපිට ඒකන සාකච්ඡා කරන්න පුළුවන් ඇඩිලේඩ් වැනි පලාත් ඇඩිලේඩ් සිද්නී නිවකාසල් වෙනතුවනම් පලාතක සාකච්ඡා කරන්න පුළුවන් අපිට එතකොට බලන්න පුළුවන් මොකද කරන්න පුළුවන් කියලා. ඒ ගැන මම මතක් කරන්න හිතුණා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ඉදිරි වැඩසටහනක් පටන් ගන්න පෙර ස්වාමීන් වහන්සේ මේ කල්යාණ මිතුන්ත්‍රයන්ට ඒ පට්ටාන පූජාවක පිළිබඳ පසුබිම් පොඩ්ඩක් අපි මතක් කරලා දෙන්නොත් ඉතාම වටිනවා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. බොහෝවට ප්‍රෝණේ ගැන අවබෝධයකුත් නැති නිසා වෙනත් අවස්ථාවක ස්වාමීන් වහන්සේ. එමනම් අපි අද දවසේ වැඩසටහන මේ විදිහට නිමා කරනවා කල්ලාන මිතුන්දරණි. හෙට දවසෙත් නැවතත් මුණ ගැහෙමු සාකච්ඡා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දලත්. තෙරුවන් සරණයි දලත් මහත්මයා. තෙරුවන් සරණයි. අපි හැම දිනාටම තෙරුවන් සරණයි සමගනාටම.